අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපි දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙනවා සිළුම දෙනා වහන්සලා උපාසක මහතුරු ඒ සඳහා tempත් වෙමු ධර්ම දේශනාව සඳහා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි තස්තදා දායාදෝ මේ භවිස්සති තී පබ්බජිතේන අබින්නම් පච්ච වෙක්කී තබ්බං තීති අවස්කයි මහා සංඝරත්නයේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ලෝකේ පවතින කර්මේ සහ කර්මඵලයේ පිළිගන්න ආගම් දෙකෙන් එකක් තමයි බුද්ධ ආගම. අනිත් එක අපි පිළිගන්නේ Hindu ආගම කියලා. ඉන් එපිට තියෙන හැම ආගමකම මූලය සාර බලධාරී දිව්‍යයන් ආශ්‍රය නැත්තම් බ්‍රහ්ම එහෙම නැත්තම් අල්ලාහ් කියලා කියනවා. ඒකක්වත් කර්මේ සහ කර්මඵලය දාන්නේ බුද්ධ ආගම අපි මේ අදාහගෙන වැඩ කරනදී කර්මේ සහ කර්මඵලය අදාහනවා. එහෙම නිර්මාත්‍රවරයෙක් ඊශ්වරයෙක් බ්‍රහ්මන් පිළිගන්නේ Hindu ආගම දෙකම පිළිගන්නවා. ඊශ්වරයත් පිළිගන්නවා, කර්ම සහ කර්මඵලයත් පිළිගන්නවා. ඉතින් යනවා බලනකොට ලෝක ජනගහනේ බොහොම සුළු පිරිසයි මේ කර්මේ සහ කර්මඵලෙ පිළිගන්නවා. අපි ඒක අපේ භාෂාවෙන් සිංහල භාෂාවෙන් කියනවා කල කල දේ ඵල ඵල දේ කියලා. ඉතින් ඒ නිසා අපිට කරන කියන හැම දෙයක් පිළිබඳව සදාචාරාත්මක වගවීමක් තියෙනවා. අපි අහලා තියෙනවා කළ කළ දේ ඵලඵල දේ කිය. ඒ නිසා අපි යමක් ඔලොමොල නැතුව කරාට මොකද්ද යටින් පිළිගැනීමක් අපේ තියෙනවා. ওই දේ කරකිලා එනවා කිය. ඉතින් ඒකට අපි කියනවා කර්මය සහ කර්මඵලය කියලා. ඉතින් මේ කර්මය සහ කර්මඵලය නැතිකමට කියනවා කම්ම සම්මෝහය කියලා. කර්මේ සහ කර්මඵලයේ තියෙනවා කියන එකට කියනවා කම්මසකත ඥාන සම්මාදිට්ඨිය කිය. ඒක ආලෝකයක් අපිට බුදුහාමුදුරු කියලා දෙන විදිහට කර්මේ සහ කර්මඵලයේ නැහැ කියලා කියන එක සම්මෝහයක් අන්ධකාරයක්. ඉතින් ඒක පිළිබඳව සර්වචනාංශගේ මහා පරිණිරණයෙන් පස්සේ පහළ වෙන ආචාර්ය ප්‍රචාර්ය પરම්පරාවල් පසු කාලීනව මේක විග්‍රහ කරලා සඳහන් කරනවා ලෝකයේ මානවය ඇති වෙච්ච දවසේ ඉඳලම ඊටාම සුළු කොටසක් කර්මේශා කර්මවලේ පිළිගන්නවා බෞද්ධරේ පිළිගන්නේ ඒක න්‍යාය ධර්මයක්. නිසා කවදාකවත් අපිට මුළු ලෝකයා එහෙම නැත්නම් සමස්ත මානව වර්ගයා කර්මය සහ කර්මඵල පිළිගන්න කියලා හිතන්න නරකයි. ඒක සරුවඥාන් වහන්සේවත් හිතලවත් නැහැ. ඉතින් අපි මේ මෝඩකම් යටතේ තමයි මේ බෞද්ධ රාජ්‍ය හදන්න හදන්නේ. ලෝකේ බෞද්ධ කරන්න බෑ. ඒක කරන්න බැරි වැඩ. ඒක සම්මාදිට්ඨියෙන් අඩියම තියෙන සම්මාදිට්ඨිය තමයි කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය. ඊගාට සමත සම්මාදිට්ඨිය. ඊගාට විපස්සනා සම්මාදිට්ඨිය. ඊට පස්සේ මාර්ග සම්මාදිට්ඨිය. ඊට පස්සේ පහ සම්මාදිට්ඨිය. ඒකේ මේ අඩියෙම තියෙන කර්මේ සහ කර්මඵලයේ පිළිගැනීමවත් සමස්ත ජනතාව පිළිගන්නේ බහුතරය පිළිගන්නේ හැම වෙලාවම සුළුතරයක්මයි. හැබැයි අබුද්ධෝත්පාද කාලවලත් මේක තියෙනවා. අපි ගත්තොත් මහ බෝසතාන් වහන්සේ එහෙම නැත්නම් අනිකුත් බෝසතාන් වහන්සේලා මේක පිළිගන්නවා. බුදු කෙනෙක් ඇවිල්ලා බුදු කෙනෙක් පිහිට වූ ශාසනයක නෙවෙයි. ඒ නිසා මේකේ තියෙන මේ ස්වરૂපය දැනගත්තොත් අපේ හැම චින්තනයක්ම බෞද්ධ චින්තනය පැහැදිලිව මේක මත පදනම් වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒක පිළිගන්නවා න්‍යාය ධර්මයක් විදිහට. හැබැයි පිළිගත යුතුම නැහැ. එහෙම කියලා එකක් නැහැ. <clears throat> ඒ නිසා අපන්නක සූත්‍රය කියලා බැලුවොත් ඒකදී සරුවචනන්සේ සඳහන් කරනවා හරියටම කාලාම සූත්‍රය වගේ ඒ ගමට ගිහිල්ලා දැන් ඔයගොල්ලෝ ඉන්න ගමට নানা ආකාර දේශකයන් වහන්සේලා එනවනේ. ඔව්. ඔය ඇත්තෝ යම් දේශකයෙක්ගේ යම් ධර්මයක් අහන ශ්‍රාවකයෝද නැහැ. මොකද එක එකන ඇවිල්ලා කියලා යනවා කොයි එක පිළිගන්නද කියන්න බෑ. හරියට ගහල්ලේ පච ගහවා. එක එකන ඇවිල්ලා පච කියලා යනවා. ඉතින් හැම මිනිසෙම බඩු කරනකොට පචක් කියලා තමයි බඩු කරන්නේ. කොයි බඩුද හොඳ කියන්නේ දන්නේ නැන්නේ. ඕකම තමයි කේසුපුත්ති සූත්‍රෙත් තියෙන්නේ, කාලාම සූත්‍රෙත් වෙන්නේ. මේකෙදි සරුවචාන්සේ අපන්නක සූත්‍රෙදි මතක් කරනවා. ඒක හරි ඕගොල්ලෝ මතයක් නැහැ. එක එකන එක එක මත පිළිගන්නවා. හැබැයි ඔයගොල්ලන්ට අහලා තියෙනවද කට්ටියක් කියනවා ඒකාන්තේම මම එක්කද පියෙක් ඇද හොඳක් ඇද නරකක් ඇද කළ කළ දේ ඵලඵල දේ බණ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා අනික් කඩේ කියනවා මම එක් නැත වියෙක් නැත කළ කළ දේ ඵලඵල නැත ශ්‍රමණ බ්‍රාහ්මණය නැත හම්බ කරගත්තොත් කන්න පුළුවන් නැත්නම් ගයින් පුළුවන් කියලා. ඔයගොල්ලෝ දන්නවද මේ දෙක දෙකක් කියලා? එකිනෙකට පරස්පර විරෝධී කියලා. ඔව්. එහෙමනම් මොකද්ද කොහොමද තීන්දුව කරන්නේ මේක? දැන් මේ ਸਰවචනාංශේ කර්මය දා ගන්න ඵලෙ ඔප්පු කරන්න හදනව නෙවෙයි. මේ වගේ මත දෙකක් සමාජයට ආපුවාම මේක ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? වෙරිෆයි කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ කර්මේ සහ කර්මඵලින් කියතේ කෙවිතක් ගන්නවා ගහනවා පිළිගනිලා කම්ම කම්පල නැත්තම් ගහලා එලවනවා කියලා එහෙම ගන්න නැහැ. මිනිස් කියනවා කට්ටියක් ඇවිල්ලා මෙහෙම කියනවා කට්ටියක් ඇවිල්ලා කියනවා ඔයගොල්ලෝ ශ්‍රාවකයෝ ඔයගොල්ලෝ එකක්වත් පිළිගන්නේ නැහැ. මේ දෙක හරියටම එකිනෙකට හුරස් වෙලා තියෙනවා. අන්නේ වෙනි තත්ත්වයක් යටතේදී කොහොමද ඔයගොල්ලෝ මෙවැනි දෙයක විනිශ්චයක් ප්‍රත්‍යක්ෂණයක් අද්දුටුවක් ගන්න කියලා. දීර්ඝ සූත්‍රයක්. ඊට පස්සේ සරුවචනංශයේ ඒක ලස්සනට විස්තර කරන්නේ කිසිසේත්ම බලපෑමක් කරලා නෙවෙයි. කිසිසේත්ම ගූඪ ගතියකුත් නෙවෙයි. කිසිසේත්ම গুপ্ত දෙයකමුත් නෙවෙයි. බුදුරජාණන්සේ පෙන්නනවා ඒ ඒ <coughs> ගමේ ශ්‍රාවකයන්ට බුද්ධ ශ්‍රාවකයෝ නෙවෙයි සියලු දෙනාගේම ශ්‍රාවකයෝ යම් කිසි කෙනෙක් කළ කළ දේ ඵලඵල දේ කියන ධර්මය පිළිගත්තොත් එයා කය හික්ම ගන්න හදයි. මොකද හික්මපු නැති කය ගොඩාක් වාරිත්‍ර ධර්ම කරනවා. වීතික්‍රමණ කරනවා. උල්ලංඝන කරනවා. සමාජ නීති කඩනවා. සම දමනය කරගත්ත නැති කය වචනේ වගේම වචනේ කය වගේම හිතු හිතු දෙකේ. එතකොට දන්නවා සමාජ නීති උල්ලංඝනය වෙනවා. අඩු ගන්න සමාජ නීති ඊට පස්සේ විඳවන්න වෙනවා. ඒ වගේම යම් හේයකින් පරලොවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගෙවන්න වෙනවා. මෙලොව වශයෙන් පවතින රාජනීතියෙන් දඬුවම් විඳින්න වෙනවා. මට්ටම් පැනපු ගමන් නැත්නම් පරලොව වශයෙන් ගෙවන්න වෙනවා. ඉතින් මේ නිසා කෙනෙක් කියන එහෙම එකක් නැහැ රාජනීති ඕනෙත් නැහැ මවිකුත් නැහැ පියකුත් නැහැ එලවක් නැහැ මෙලවක් නැහැ කර්මයක් නැහැ කර්මඵලයක් නැහැ ශ්‍රමණක් බ්‍රහ්මණියෝ නැහැ ඉතින් ඒක නෝ ඒක කක කයනවා අර විශේෂ ඇති උරෝ දවල් හරනවා වගේ ඉතින් අහුණාට පස්සේ මෙලොවත් විඳවන්න වෙනවා. යම් හේකින් අපායක් තියෙනවා නම් අපරලොවක් තියෙනවා නම් ගෙවන්න වෙනවා. ඒ විනෝය යම් කිසි කෙනෙක් කර්මේ සකර්මඵලේ තියෙනවා. හොඳ නරක කියලා දෙයක් තියෙනවා. පරලොවක් තියෙනවා කියලා පිළිගත්තොත් එයා යම් ප්‍රමාණයකට හික්මනවා. ඒ හික්මීම නිසා නොහික්මිච්ච කෙනෙක්ගෙන් වෙන්න තියෙන තරම් නරක කායික වාචික ක්‍රියා වෙන්නේ. ඒ නිසා මේලෝ වශයෙන්ුත් නීති නීති දන්න අයත් ඥානවන්තයොත් කියනවානේ මේ මනුස්සයා හික්මිලා ඉන්නවා. යල්ලපගෙද මිනිසුන්ට කරදරයක් නැහැ කියලා. යම් හේයකින් කර්මයේ සාකර්ම ඵලයේ තියෙනවනම් පරලෝට ගියාම එයාට විඳවන්න වෙන්නේ නැහැ. මොකද එයා වීතික්‍රමණය කළා නැහැ. ඒක නිසා ආරස්සාකාරී කර්මයේ සාකර්ම ඵලයේ ආරස්සාකාරී සදාචාරාත්මක වගවීම. ආරස්සාකාරී පරලොවක් තියෙනවා කියන එක. මොකද එතකොට අපි මෙලොව වශයෙන් හික්මනවා කියලා ඒක මේ තර්කයෙන් පෙන්නන මිසක් ආ ගහපා දෙන්න යන්නේ නැහැ. ඒ අපන්නක සූත්‍රය මේ දවස්වල ඔය මාසික සැරයක් මම යනවා සුබෝධාරාමයට පෙරදෙණියේ. මම ඕක තමයි අපිට ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ කියලා දෙන්නේ කියලා. ඒ ශාංශය ඉන්නේ නැහැ. නමුත් පිරිසත් එක්ක අපි ඒක තමයි කරන්නේ. ඉතින් හරීම ගැඹුරක් තියෙනවා. මේ අපි පිළි අරගෙන තියෙන කර්මයේ සහ කර්මඵලය අනිවාර්යයෙන්ම ගත යුත්තක් කියලා සරුවච්චන්හන්සේ පිළිගන්නේ නැහැ. සරුවච්චන්හන්සේ කියනවා කර්මයේ සහ කර්මඵලය පිළිගත්තොත් මිනිස්සයා සදාචාර සම්පන්න වෙනවා. මිනිස්සයා හික්මෙනවා. මිනිස්සයා ශිෂ්ටාචාර වෙනවා. මිනිස්සයා සීතල වෙනවා. ගත්තේ නැති කට්ටිය රත් වෙනවා. අනුන්ට කරදර කරනවා. තිබුණොත් පරිලවක් දුක් විඳිනවා. ඇතත් නැතත් සුදනෙනි පරිලව මහත හලොත් යෙහිකි නොකල පවුකම් නොතබාම හිත. ඇතැතත් නැතයි පවු කළහට වේ විපත නැතත් එපරලොව ඉන් වෙන අවඩ නැත. අලගියවන්න මොක වැඩිතුවා කියනවා ඇතත් නැතත් සුදනිනි පරලොව මහත. එළෝ මෙලෝ තිබුණා වේවා නොතිබුණා වේවා. හලොත් යෙහිකි පවුකම් නොතබාම හිත. කය වචන හිත කියන මේ තුනේ හෝ නොපනත්කම් නොකර හිටියොත් හොඳයි. ඇතැතත් නැතයි. පව් කළාට වේගෙ පෙත. පරිලොක් ඇතත් නැතයි කියලා හිතින් හදාන පව් කරන කෙනාට මෙලවත් කටුකොහලක් ඒ කරන කට්ටිය දන්නවා පපුව කොච්චර ධනවද කියලා පපුවේ පිටර තම්බන්න පුළුවන් හැම වෙලාවෙම. ඒක එහා පැත්තට ගියාට පස්සේ කකුල් දෙක උඩට තියාන ඔළුව පල්ලෙහාට තියාන අපායට වැටේ. විවිවසව ආතපත නැතුව වැටෙන්නේ. ඒ නිසා ඇතත් නැතයි පවුකලහට වේවිපත නැතත් එපාර ලොව ඒවනේ අවඩ නැත. Taman කට පරිසම් කරන හිටියානම් වචනේ කයෙන් කීති වෙන අකුසල් නොකර හිටියානම් වැඩක් වෙන්නේ නැහැ මේ ධර්මයේ මේ තාම සරලව අබෞද්ධයෙකුට පවා මේ කළ කළ දේ ඵලඵල දේ කියන එක අපන්නකව අවිරුද්ධව සරුවචාන්සේ ඉදිරිපත් කරන ක්‍රම කොච්චර පරිස්සමෙන් කාගාරි මානසිකත්වයට බුදුහාමුදුර සලකනවාද කියන එක අද බෞද්ධයට මතක නැතිලා බෞද්ධයෝ ගහපා දෙන්න හදනවා සරුවචාන්සේ කර්මේ සහ කර්මඵලයේ අනිවාර්යෙන් පනවලා තියෙනවා කිය. උන්වහන්සේ පෙන්නලා තියෙනවා කර්මේ සහ කර්මඵල තියෙන එක මට නම් පේනවා සරුවචා ඥාණයට <coughs> මන් දන්න කෙනෙක් මාව අදහන කෙනෙක් මං කියන දේ පරිස්සම් වෙයලා. තියෙනවාම කියලා ඔප්පු කරලා පෙන්වන්න කාටවත් බෑ. මොකද ඒක গুপ্ত ධර්මයක්. එහෙම නැත්නම් <coughs> කර්මය සිද්ධ වෙලා ඒක මෝරන්න කල් ගන්නවා විපාක කියලා කියන්නේ පාචනයක් සිද්ධ වෙනවා මේරීමක් සිද්ධ වෙනාට පස්සේ තමයි ඵල ලැබෙන්නේ එතකොට යාට හිතා ගන්න අමාරුයි කරපු එකමද මේ කියලා. මොකද සරුවච්චන් වහන්සේට තියෙනවානේ දිබ්බ චක්කෝ දිබ්බසෝත පුබ්බේ නිවාසානුසඤ්ඤය. ඒක සරුවච්චන් දන්නව කරපු එක තමයි විඳවන්නේ කියලා. එමුත් ඒ විඳවන එක නා කියනවා මම මෙච්චර දන් දෙනවා මෙච්චර සිල් දකින්නවා මේෙන් බලපන් මට දිවැඩිය වැදිලා තියෙනවා වෙන්න බෑ. මට දිවැඩිය වෙන්න බෑ. අර මෙහි නොපාදක මාත් එක්ක හිටියා. හරියට කේන්ති යනවා. ඒ මනුස්සයාගේ කකුල කපන්න උනා. ඉතින් කකුල කපනකොට යා කියනවා බන කියලා කියන්න කියලාම කකුල කපන්න වෙන්න බෑ. දන් දෙන අයට එහෙම වෙන්න බෑ කියලා බන කියන්නේ කියනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා තියෙන කර්මානුරූප වෙනවයි කිය. ඒකට තරහ යනවා. එහෙනම් මං දන් දෙන නිසා කකුල කපන්න බෑ. එහෙම නෑ මේ අපි දන්න බොහොම සොච්චමය කර්මේ සහ කර්මඵලයේ අපි දන්නේ. ඒක මහ විශාල විශයක්. ඒ විශේෂ සරුවච්චන් වහන්සේ අපට හඳුන්ලා දෙනවා භාවනා කරන්න ඉස්සෙල්ලා නැත්නම් සමාධි ශික්ෂාවට ඉස්සෙල්ලා සීල ශික්ෂාවේ තියෙන්නේ කය වචන දෙක හික්මව ගන්න කළ කළ දේ තමයි ඵලඵල දෙන්නේ. ඒක හික්ම ගන්න බැරි නම් කය වචන දෙක හික්ම ගන්න බැරි නම් හිත හික්මවනවා කියන එක යකඩ මල්ලට ගුල්ලු ගහලා නම් හාල් මල්ල නොබල විසිකර කියලා තියෙනවා. යකඩේටත් ගුල්ලු ගහලා නම් හාල් මල්ල ගැන කුමන කතාවක්ද? අපි හිතනවාද නෑ නෑ මට හොඳට භාවනා තේරෙනවා මට පාළි තේරෙනවා මට හොඳ ගුරුවරෙක් කියනවා හොඳ භාවනා මැදයන් තේරෙනවා සීලෙ ඕනේ නෑ මට පුළුවන් මෙච්චර ගාණක් දීලා සමාධිය ගන්න මෙච්චර කාලෙකින් භාවනා කෙරුවා කියලා ඒක බෑ සීලයක් තියෙනවා සීලය යන්නේ බොහෝ විට ඒකල කළ දේ ඵලඵල දේ එහෙම නැත්නම් අනුන්ගේ මානසිකත්වයට අපි කොච්චර බලපානවද කියන එක. දැන් අනුන්ගේ මානසිකත්වය අපි කොච්චර වීතික්‍රමණය කරනවද? කොච්චරක් උල්ලංඝනය කරනවද? ඒක බලපානවා. අපි සමාජ වශයෙන් වර්තමානයේත් බලපාන එක කරන දිත්ත ධම්ම වේදිනී වශයෙන් බලපාන. ඊට පස්සේ අපරාපරිය වේදිනී වශයෙන් බලපාන. ඊගාව ආත්මේ. එහෙම නැත්නම් දෙවෙනි ආත්මෙන් පස්සේ බලපාන. සමහර අකුසල් අහෝසි වෙනවා. අද දේශනාවේදී මම බලාපොරොත්තු වෙන්නේ මේ යෝගාවචරයට පුළුවන්ද තමන්ගේ දිත්ත ධම්ම වේදනීය මෙලෝදීම අහෝසි කරන්න පුළුවන්ද කියලා. නැත්නම් පව් ගෙවන් කිරීමේ ක්‍රමයක් අපට මේ ජීවිතය ඇතුළත අත්දකින්න පුළුවන්ද කියලා. ඉතින් ඒක ਸਰවඥාන්සේ සඳහන් කරනවා සංඛ සූත්‍රයේ අපි දවසකට කරන කර්ම ප්‍රමාණය ගණන් කරලා බැලුවොත් සියලු කර්ම ගෙවෙනවා නම් අපිට කවදාවත් නිවන් දකින්න හම්බ වෙන්නේ ඒ තරම් කර්ම ප්‍රමාණය දවසකට අපි රැස් කරනවා. කොච්චර චේතනාද ඒ තරම් කර්ම. අපි දවසකට පහල කරන චේතනා ටොංගාණෙන් මනින්න පුළුවන්ද? එකක් ලියලා බින්දු කීයක් ලියන්න වේද දවසකට පහරන චේතන කතා කරන්න. මේ සේරම කර්ම වෙනවා නම් කද්දාකවත් බුදු කෙනෙක් පහළලා ලෝකේ ඇති වැඩක් නැහැ නිවන් දකින්න බෑ. නමුත් භාවනා කළ එක තැනකට යනකොට ඒ යෝගාවචරය නැත්නම් මේ කියන පබ්බජිතේන අර කරන කර්ම චේතනා විඥානාත්මකව කරන සංස්කාරිකව කරන දේ හැකිතා කඩු කරනවා. අපි කියනවා සිල් රකින්නයි කියලා. සතු නොමරම ඉන්න උත්සාහ කරනවා. හොරකම් නොකර ඉන්න උත්සාහ කරනවා. කාමීත්‍යචාරය නොකර ඉන්න උත්සාහ කරනවා. බොරු කේලම් හිස්සචර පරිසවචන මිරිකලා තියාගෙන හරි නොකරන එකයි. ඒකට අපි දන්නවා වීතික්‍රමන මට්ටමේ නැත්තම් වීතික්‍රම භූමිය අකුසල් වෙන්නේ නැහැ. නමුත් හිත අපි අර අකුසලෙන් හදාගත්ත හිත සතුන් නොමරුවාට එක්කව සත්තු මරපුව ගැන දෙස් දෙනවා. එහෙම නැත්නම් හිතින් අපි द्वේෂයේ තියෙන. ඒකට කියනවා ව්‍යාපාදේ කියලා. ඒ වගේම අපි කාම මිත්‍යාචාරය නොකලට දෙදෙනෙක් දෙදෙනෙක් විසින් කරන ලද දිය කිසිං හමාර කළ යුතු ග්‍රාම්‍ය ධර්ම නොකලට අපි රූප බලන තියෙන ආසාව තියෙනවා. ශබ්ද අහන තියෙන ආසාව තියෙනවා. ගන්ධ රස පහසට තියෙන ආසාව තියෙන නිසා අර කාම මිත්‍යාචාරය වීතික්‍රමණය වශයෙන් නොවුනට පරිඋත් ทาน වශයෙන් කාමච්ඡන්දේ හැම කෙනාගේම හිතේ තියෙනවා. ඒක වළක්වන්න බෑ. බුරු කේලං හිසචන පරිසවචන සොරකම් කිරීම ආදී වැඩවලින් අපිට ඉතුරු වෙන ඒ කාම ගුණ නෙවෙයි මේ නීවරණ මට්ටම හැම කෙනෙක්ගේම හිතේ එක විදියට තියෙනවා. ඒක නිසා අපි දන්නවා අපි දැනට පවු නොකර හිටියට නැත්නම් අපි හිතුව මේ වැඩමුළුවට ආවට පස්සේ අපි සතෙක් මරලා නැහැ. මෙහිදී මරන්න අමාරුයි සතෙක් නෑ සතු නෑ ඒකයි වෙලා තියෙන්නේ. අපි උපසම්පදා වෙන දවසේ මේ අපේ යෝගාශ්‍රම සංස්ථාවේ හිටියේ කෝට්ට දේවානන්ද හාමුදුරුවෝ තමයි ලේකම් හාමුදුරුවෝ. සමලේකම්. ඉතින් අපේ ගල්දුවේ පණ්ඩිතසන්ද කිව්වා හා නම අපි 26 දෙනෙක් උපසම්පදවන මේකට බණ්ඩියක් කියන්නේ කියලා. ඉතින් මේ දේවානන්ද ස්වාමීන් වහන්සේ කොට්ටේ දේවානන්ද ස්වාමීන් කියනවා මේ මේ පිටරට මිනිස්සු මේ සංඝයා කියලා කියන්නේ වතුර බෝතලයකට යකඩ බෝතලයකට වතුර පුරවන කඳු නගින જાතියක් කියලා තමයි දන්නේ. ඒගොල්ලෝ වෙන කවදාවත් දැකන්නේ නැහැ සංඝයා. ඉතින් අපි මෙහෙම 27 තමයි මේ හැදුවේ. මේගොල්ලෝ වතුර වතුර යකඩ බෝතලයකට වතුර පුරවන කඳු නගින જાතියක්. නේද අපි දන්නවනේ එහෙම දෙයක් නෙමෙයි අපි කරන්නේ මෙන්න මේ වාගේ සියුම් කටයුත්තක් කරන අපි හිත හදන වැඩක් කරන්නයි මේ පැවිද්ද ගත්තේ. ඉතින් ඒක නිසා අපිට මේ යෝගාශ්‍රම සංස්ථාවේ මේ මහා දෙපළ පණ්ඩිත සංසෙත් අපේ මීටිකල් ලොකු සංඝ හදපු පරිසරය කොච්චරද කියන අපිට පවක් කරන්න අවස්ථාවක් දෙන්නේ සතෙක් මරන්න අවස්ථාවක් නැහැ අපට. හොරකමක් කරන්න අවස්ථාවක් නැහැ අපට. කාමීත්‍යචාරය කරන්න අවස්ථාවක් නැහැ අපට. බොරුවක් කේලමක් කිසිසින පරිසත්‍යයක් කතා කරන්න ඕන ඕනේ නම් විතරක් දැන දැන පව කරන්න පුළුවන්. නැතුව ජීවත් වෙන්න බල ඒ තරම් වාසනාවන්ත පරිසරයක් තියෙනවා කියලා කිව්ව ඒ නිසා අපිට මේ වගේ වැඩමුළුවකදී අපි සතුන් නොමර හොරකම් නොකර කාමීත්‍යාචාරය නොකර බොරු කේලමෙන් කිසිසින පරිසත්‍යයෙන් වෙන්ව ගත කරන්න අපි පරිසරයක් හදාගෙන තියෙනවා. නමුත් එක්කෙනෙකුට කියන්න පුළුවන් මේ නීවරණ නැති චිත්තක්ෂණයක් ඉබේ ලැබෙනවයි කියලා. අරක ගන්න. අර අර කාම ගුණ නැති වුණාට කාම සංඥාව ගන්නවා. ඉතින් මේ කාම සංඥාව මේ විදිය නම් කාම ගුණ එහෙම නැත්නම් ඇහ කන දිව නාසය පිනවීම කාම අති ධාවනකාරීව පාරිභෝගිකත්වයට වැටිලා සුඛෝපභෝගයේ පිනවන එක වෙනුවට අපි මේ වගේ ඡාම් ජීවිතයක් ගත කරනටත් මෙහෙමනම් ඒකනම් පැරණි කරපු කර්ම කාම ගුණ නිසා ඇති වෙන කාම මිත්‍යාචාර කාම ඡන්දේ මෙහෙමනම් අපි කරන ඔක්කොම පව් ගෙවන්න ගත්තොත් කද්දාකවත් නිවන් දකින්න බෑ. බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ පව් කරන අයට ගල් ගහන්න නෙවෙයි. හැම ආගමකම කරන්නේ පව්කාරයට ගල් ගැසීම. බුදුජානනාංශයේ සතක් කරලා දෙනවා ඕගොල්ලෝ පව් කරලා තියෙනවා අපි දන්න මාත් එහෙමයි. මොකද මේ දීර්ඝ සංසාරයේ දිගටම සීලේ නැතිකම නිසා අපාගත වුණා තුම්හා කංචේව මමංචේව තුම්හාක. තොපිත් එකයි මාත් එකයි. නමුත් බුදු කෙනෙක් උගන්වනවා අපිට පුංචි පාඩමක්. කොහොමද මේ පව් අහෝසි කරන්න කියලා. ඒක රහසක් විපස්සනා භාවනා කරන අයට විතරයි. අනික කටියක අහන්න කැමතිත් නෑ. ඒගොල්ලෝ කියන යුව වෙන්න බෑ. මෛත්‍රී බුදුහාමර දැක්කට පස්සේ අපි එක පාට ඉන්ටර්සිටි එකේ නැග්ගා වගේ නිවන් යයි. ඌව දැනගන්න ඕන කමක් නෑ. ඉන්නකෝ පොඩ්ඩක්. පොඩ්ඩක් ඉන්න මයිටි බුදු ආම්රේනකම් ආපු දවසේ මෙහෙන් නැග්ගට පස්සේ බහින්නේ ගෙලින්ම නිවනේ මොකක්වත් නැතුව යන්න පුළුවන් කියලා කට්ටිය කට ඇරගෙන පිංකම් කර කර ඉන්නවා බෝයිසත්ත්ව પરම්පරා පුරපුරව නමුත් මේකේ තියෙනවා මේ දැනටමත් අපි වගේ නරපණුවන්ඩ මේක හදාරලා යනකොට ඒක තැනකදී ඒ කර්ම ගෙවන්න පුළුවන් තැන නැත්නම් ditta ධම්ම වේදිනියේ වශයෙන් අපි දැනගෙන කරපෝ පව් ගෙවන්න පුළුවන් ප්‍රත්‍යක්ෂණය කරලා එහෙම නැත්නම් අද්දුටුවක් වශයෙන් අස්පනා අපිට ගවන්න පුළුවන්. ඒක සංක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සරුවචනාංශී ආනන්ද සාංශේම ඉන්න වෙලාවක අසිධම්ම පුත්ත කියලා නිගණ්ඨනාත පුත්‍රගේ ගෝලයෙක් කෙනා සරුවචාන්ස ළඟට කියන්නේ සුහද ගමන. ඔත්තු බලන්න ඇවිල්ලා ඔක්කත් නෙමෙයි සරුවචනාංශෙත් නරකට හිතන්නෙත් නෑ. ආවට පස්සේ අහනවා ඔබතුමන්ලාට ඔබතුමන්ලාගේ ගුරුතුමා ඒ කියන්නේ නිගණ්ඨනාත පුත්ත යම් විදියකට සීලෙන් අනුශාසනා කරනවා. ඔව්. ওই බෞද්ධයෝ අපි මේ ඉසුමුදිට කියන පන්තිල් පද පහම තමයි කියන්නේ. නිගණ්ඨනාත පුත්තත් ওই පන්තිල් පද පහම තමයි කියන්නේ. සතුම් මරන්න එපා, හොරකම් කරන්න එපා, කාමීච්ඡාචාරය කරන්න එපා, වචනේ මත්පැන් බොන්න එපා. ඒකේ නිසා ඒ කාලේ පැවතිච්ච පොදු නියාමයක්. අපි දැන් ඒක බෞද්ධ වැඩපිළිවෙල පටන් ගන්නවා පන්සිල් සමාදන් කරනවා ඒක අපි හිතනවා මේක අපේ උරුමයක් කියලා. ඒක ඒක සත්පුරුෂයන්ගේ උරුමයක්. කෙසේ නමුත් එයාගෙන් එයා දෙනවා මෙන්න මෙහෙම පාඩයක් යම් කිසි කෙනෙක් සතෙක් මැරුවොත් ඒකාන්තයෙන් අපාය යනවා. යම් කිසි කෙනෙක් හොරකමක් කරුවොත් ඒකාන්තයෙන් අපාය යනවා. යම් කිසි කෙනෙක් කාමීත්‍යාචාර කරුවොත් ඒකාන්තයෙන් අපාය යනවා. බොරු කේලම් හිස් වචන පරිසචන අපාය යනවා. මත්පැන් බිව්වොත් අපාය යනවා. නිසා යම් බහුලං යම් බහුලං වේරති තන්තං නීයාති. යම් යම් අකුසල කර්මයක් වැඩිපුර වැඩිපුර කරනවාද ඒ අනුව අපාය තීන්දුවටයි කියන. යම් යම් කර්මයක් බහුල කරනවාද ඒ අනුව තීන්දුව කරන එක තමයි අපි සාමාන්‍ය පිළිගැනීමත් ඒවා මරණ මොහොතේදී වැඩියෙන්ම කරපු පින හෝ පව මතක් වෙනවා. ඒ අනුව අපි ගති නිමිත්ත, කර්ම නිමිත්ත පහළ වෙනවා. ඉතින් ඊට බොහොම සමාන දෙයක් තමයි මේ නිගණ්ඨනාත පුත්‍ර මේ අසිබන්ද පුත්ත කියන වගේ කෝලයන්ට කියලා දෙන්නේ. එතකොට බුදුජාණන් වහන්සේ ආනන්ද හැමතුගාට අහනවා මේකනම් ආනන්ද න්‍යාය එක එකක් තපය යන්න බෑ. ඇයි? අපි උදේ ඉඳලා හැන්ද වෙනකම්ම සත්තු මරන්නේ නෑනේ. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම්ම හොරකම් කරන්නේ නෑනේ. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කාමීත්‍යජර කරන්න බෑනේ. උදේ ඉඳලා හැන්ද වෙනකම් පච කියන්නේ නෑනේ. උදේලා යනකම් බොන්නෙත් නෑ. බොන එක නම් මම හිතන්නේ පුළුවන් වෙයි කියලා හිතෙනවා මට වෙලාවට. මොකද උදේ පාන්දර නැගිටපු ගමන් ෂිප් එකක් දාගෙන නැගිටපුවාම ඒක නම් වෙන්න පුළුවන් ඒක නම්. අනිත් එක නම් මට පහම විශ්වාස නැහැ. ඒ නිසා යමක් අධික කොට කරන කෙනෙක් ඒකෙන් නිවන් යනවනම් ආනන්ද කිසිම කෙනෙක් මේ ලෝකේ උදේ ඉඳලා හැන්ද වෙනකන් සතුටු මරන්නේ නැහැ. කියනකොට අර අසිමන්ද පුත්ත ඔළුව පාත් කරගන්න. ඒ කියන්නේ ඒ තර්කෙ බින්දෙනවා. යම් කර්මයක් යම් යම් යම් බහුල යබ් බහුලක් විරති තන්තං නියාති කිසිම කෙනෙක් ලෝකයේ දවසම අකුසලයේ ගත කරන්නේ හැබැයි මේ ධර්මයේ පිළිගන්න සතෙක් මරොත් අපාය යනවා කියලා දවසම අකුසල් සමාදානෙ සිද්ධ වෙනවා. එතකොට නම් අපාය යනවා. යම් කෙනෙක් සතෙක් මරලා මම සතෙක් මරුවොත් නම් අපාය යනවා. දැන් මෙයා තැවෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් තැවෙනවා. ඒතර බුදුජාන සඳහන් කරන මෙවැනි මෝඩ ධර්මයක් යම් කෙනෙක් හිතේ තියාගෙන යනුව තැවෙනවා නම් ඒ මිනිස්යා නම් ඒකාන්තෙන් අපාය යනවා. ඒක නිසා සරුවච්චන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ ඔය විදියට ගියොත් ආනන්ද කිසිම කෙනෙකුට නිවන් දකින්න බෑ. ටොං ගණන් කර්ම රැස් වෙනවා ටොං ගණන් පොදියෙත් තියෙනවා. ඒ නිසා යං යං වේදිතං කම්මං කරෝති තන්තං විපාකම් පරිසංවේදේති කියලා බුදුරජාණන්සේ පොඩි සංශෝධනයක් කරනවා. කරන කෙනා යමක් විඳිමින් එයාගේ වින්දනයේ අනුව තමයි යං යං වේදිතං කම්මං කරෝති තන්තං විපාකම් පරිසංවේදේති. ඒ නිසා තමන් සතෙක් මරන්න චේතනාව තියෙන්න ඕනේ. පණ ඇති සතෙක් වෙන්න ඕනේ. අපි ඒකට උපක්‍රම කරන්න ඕනේ. ඒ උපක්‍රමයේ සතා මැරෙන්න ඕනේ. දෙන අනිවාර්යම චේතනාවක් තියෙනවා. එහෙම නැතුව අපි යනකොට පොළේ යනකොට පෑගෙනකොට සක්මන් කරනකොට සතෙක් මැරෙන්න පුළුවන්. අතුපතු ගන්නකොට සතෙක් මැරෙන්න පුළුවන්. ඉතින් ඒකට එතන මේ වේදිතං කම්මක් නැහැ එතන වැඩක් වෙලා තියෙනවා. සතාට නම් තට්ටු වෙලා. ඒ ගල්දී ගියාට පස්සේ පණ්ඩිත සංස කියනවා ඉතින් මේ අපි භාවනා කරනකොට හරි කොහරි බෝධි පූජාටින් හරි බත් එකට ඉන්නකොට හරි මధుරයක් ආවම අපි දන්නේම නැහැ ඒ කියනවලු පාදක මන් දන් මතකම නැහැ හාමුදුනේ මඳුරට තට්ටු වුණා කිය. ඒකට මඳුරු ආගේ වයිෆ් ඇවිල්ලා කියනවලු මිනිහවත් අඳුර ගන්න විදියක් නැහැ කුඩු කුඩු කරලයි කියලා. මිනිහ අඳුර ගන්න විදියක් නැති නිසා නෝන මහත්තයලා බැනලා යනවලු මැරුවට කමන්නේ නිකන් හැඩේ තියපන් අරක මිරිකලාම අත ගන්න. ඉතින් පණ්ඩිත සාන්ද කියනවා අම් උපාසකම්ම මොනවා කරත් මඳුරට තට්ටු වෙනවා. ඉතින් ඒක නිසා එතන චේතනාවක් නැහැ කියලායි කියන්න හදන උපාසකම. මధుරෙක් හිටිය දන්නේම නැතුව වැදුනා අත. ඉතින් අපි කාලයක් පුරුදු කරලා තිනවා මෛත්‍රී කරලා තිනවා මధుරවට ඒ නිසා සද්ද එනකොටම ගහනවා. අර මෛත්‍රී බාන සැරට. කොදින්ද ඉන්නේ එතෙන් අත ගිල්ල වැදිලා ඒක මූණ මට්ටම් කරලා අතට ඇරෙන පොඩි කරලා බලන ගම්ම වැඩේ වෙලා. ඉතින් අපි කියන එක චේතනාවෙන් නෙවෙන්නේ කියලා. නමුත් මధుරවට තට්ටු වෙනවනේ. මේ වගේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් සතුන් මරනකොට මැරෙනකොට අපේ අතින් මැරෙන්නේ නැහැ කියන්න බෑ survival of the fittest මේ ලෝකේ තියෙන්නේ බලවතා ජයගන්නේ කියන න්‍යායට යන්නේ උර්ග જાතියේ පොඩි එකා මැරෙන්නේ ලොකු එකාගේ හක්කේ අපේ දේශපාලනඥයෝ එච්චරයි උන් ඔක්කොම උර්ග જાතිය ඕන එකෙක් චරචර ගාලා කන්න පුළුවන් අද ලෝකේ තියෙන රාජ්‍ය නායකයන්ගේ ලේවල තියෙන්නේ මොලේ වැඩ කරන්නේ උර්ග උර්ග න්‍යායක්. ප්‍රසිද්ධිය කෝක වේදා. ඒ නිසා අපිත් ගත කරනකොට අපේ අතිමුත් සතෙක් නොමැරෙනවා කියන්න බෑ. එකෙක් ජීවත් වෙනවා කියන්නේ තව කෙනෙක් තලනවා කියන එක තමයි. ඒක ගැන අහන්න දෙයක් නෑ. නමුත් ඒකදී යම් වේදිතං කම්මං කරෝති. මෙයා ඒ දේ කරන්නේ මරණදාසෙන්ද නැත්නම් මැරෙනවද කියන එක තමයි විපාකයටපත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නිකණ්ඨනාත පුත්ත වගේම කදාච කරහචි ලෝකේ උප්පජ්ජති තථාගතෝ සම්මා සම්බුද්ධෝ. ඊටාම කලාතුරකින් මේ ලෝකේ තථාගතයන් වහන්සේ නමක් උපදිනවා. ඒ කියනවා සතුම් මරන්න එපා. ඒක තථාගතයන් විසින් ගරහන ලද්දක්. හොරකම් කරන්න එපා. ඒක තථාගත සත්පුරුෂයන් විසින් ගරහන ලද්දක්. කාමීත්‍යචාරය කරන්න එපා. බොරු කේලම් හිස් වචන පරිශෝක ආචරණ කියන්න එපා. බොණ්ඩේ පා නැත්තම් මත්පෙන් පාවිච්චි කරන්න එපා. ඉතින් ඒක එහෙම කිව්වට ඒ කාන්තේම සතෙක් මරුට අපායට යනවා කියන එක ਸਰවචනසි මතක් කරන්නේ ඒ නිසා සත්පුරුෂයෙකුට ඇහෙන කලාතුරකින් බුදු කෙනෙක් ලෝකෙ ඉපදිලා ඉන්නවා. ਸਰවචනාංශය වගේ උත්මේ කැවිලා කියනවා මෙන්න මේ වැඩ පහ manussත්ති පල්ලෙහාට වැටෙන එක. සතු බැරි මෝරකම් කිරීම ආදී දේවල් එන කරන්න එපයි කියලා. එතකොට මේ පුද්ගලයා ඒ වෙනකොට කරලා. එතකොට එයා සංවේගය පහල කරගන්නවා. මග වගේ අත කතරහන්දි තියෙද්දි ධාර්මිකව ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි මොකද්ද මම මේ කරන ජඩ වැඩේ කියලා ਸਰුවචනාංශ ළඟට හෝ ਸਰුවඥ ගෝලයක් ළඟට හෝ ධර්මයට ගියාට පස්සේ ඒ ධර්මය නැත්නම් ඒ ගෝලයයි ਸਰුවචනාංශය මතක් කරනවා දැන් උඹට සතෙක් මරලා තියෙනවා. උඹට ගැන පශ්චාත්තාවයක් තියෙනවා නැත්නම් හිත පිළිහිලා තියෙනවා. එහෙමනම් ওই පශ්චාත්තාපේ මොනම දෙයක්වත් දෙන්නේ වෙන්නේ අර වෙච්ච සතා මැරීම නිසා ඇති වෙච්ච අකුසල් සමාදානෙන් සතෙක් මරණ තරම් අකුසල් සිද්ධ වෙනවා. හිත මේ ගැන තැවෙන්න තැවෙන්න කිසිම ලාභයක් නැහැ. ඒ වෙනුවට බුද්ධ ආදී උත්තරපන් වහන්සලා මතක් කරලා තියෙනවා. අබේ දානේ දීපා. සතෙක් මැරුවා නම් අබේ දානෙට ලෑස්තියක්. උඹ හිත තැවෙන තැවෙන වෙලාවට බයක් එන්න තිනකොට බය නැති වෙන විදියට මරණයට ඉන්න සතා අබේ දෙනවා. හොරකමකට තියෙන වස්තුවක් තියේදී වස්තු හිමයට බය නොදෙන්න හොරකම් කරන්න නැතුව වස්තු හිමයට වස්තු දෙනවා. කාම වස්තුවක් අපි වැරදි විදියට පරිහරණය කරන්න යනවනම් එච්චර කල් කරලා අපේ බඩපපුව දනවනම් අපි ඊට පස්සේ කාම වස්තුන්ට අරසාව දෙනවා. බොරුවක් කේල්ම කිස්සචර පරිසවචන කාගවත් හිත තල්න දාසිමෝ ලාභයට කරන්නේ. ඒ වගේම අපි මදේට පමාදයට හේතු වෙන මත්පැන් පානය කරන්නේ. එතකොට සරුවචන වහන්සේ මතක් කරනවා මේ පුද්ගලයාට ඇති වෙච්ච අර පිප්පටිසාර භාවය නිසා කලකිරීම නිසා ඇති වෙන්න සතු මරපගෙන ඇති වෙන්න අබේ දාණය දෙනවා. මේ සීලය කියන්නේ අබේ දාණය. එක්කෙනෙක් එක චිත්තක්ෂණයක් මේ බුද්ධ ශාසනය කරවන කෙනෙක් මම. ඒ නිසා මම සතෙක් මරන්නේ මේ චිත්තක්ෂණය කියලා කිව්වොත් ඒ වෙලාවේදී ඒ පුද්ගලයා නිසා අබේ ලැබෙන සත්ව ප්‍රමාණය අච්චරයි මෙච්චරයි කියන්න බෑ. ඒක නිසා බුදුචාන් සඳහන් කරන එක චිත්තක්ෂණයක් සමාදන් වෙලා මං වගේ මේ පිං ජීවිතයක් ගත කරන කෙනෙක් මට සතුම්මන්නේ කොහොඳ නැහැ කියලා සමාදන්ව එක චිත්තක්ෂණයක් සතුන්නම රැහිටියොත් ඇති වෙන කුසලයේ අපමෙයයි අපමානයි කියලා තියෙනවා. අරියස්ස විනයේ මහා දානං අග්ග දානං යදිදං පාන අතිපාතෝ න පානාතිපාතෝ ප්‍රාණ මම දැන් සතෙක් මරන්නේ නැහැ කියලා දැන දැන දැක දැක එක චිත්තක්ෂණයක් හිටියානම් ඒක තමයි ආර්ය විනේ දානි. ඒක කියන්නේ અભේදානයි කිය. ඒක නිසා අපිට ගණන් කරන්න පුළුවන් නම් මේ පැයක් භාවනා කරනකොට ඒක මෙච්චර චිත්තක්ෂණ ගානක සත්‍යකට හුළඟකින්වත් මම බාධා කරේ නැහැ. හුස්මකින්වත් බාධා කරේ නැහැ කියලා. මේක සමාදම් වෙන්න පුළුවන් නම් ආර්ය විනයේ අග්‍ර දාණය මහා දාණය දුන්නයි වෙනවා. ඒ වගේ මේ ඉඳගෙන ඉන්න චිත්තක්ෂණේ කිසිම හොරකමක් ගන්නෑ කවුරු හරි තම්බලා දෙන බත පොලිමේ ගිහිල්ලා බෙදාගෙන කාලා මං ජීවත් වෙයි. මං කවදාවත් හම්බ කරගෙන කණ්ඩ යන්නෙත් නෑ. කුට්ටි කඩා ගන්න යන්නෙත් නෑ. මේක සමාදම් වෙන්න පුළුවන් නම් ඒක ආර්ය විනී අග්ග දාන මහා දාන ඒක බුදුරජාණන්සේ ඒ අග්‍ර දානේ අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංසඤ්ඤා පෝරාණා සම්පූර්ණ අසංකින්නා සංකින්න පුබ්බාන සංකීයති නසංකී ඉස්සන්ති අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤෝහි කියලා වචන අටකින් ගරු කරනවා ඒ ධර්මය සතෙක් නොමර සිටීමෙන් ඒ ලැබෙන අභය අග්ගයි අග්‍රඥයි චිර රාත්‍රඥයි පෝරාණා අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංසඤ්ඤා අපි ආර්ය වංශයේ උච්චරයි පෝරාණා ඉතාමත්ම පැරණි නසංකීයති මේකට කවුරුවක්වත් කටක් කරලා මුකුත් කියන්නේ නැහැ මේක සංකර කරන්න බෑ නසංකී ඉස්සන්ති ඉස්සරහට සංකර කරන්නත් බෑ නසංකීයති දැන්ට සංකරත් නැහැ මතු බුදු වෙන මෛත්‍රී බුද්ධ සාසනට ගිහිල්ලා බැලුවොත් ඕක සංකර වෙන්නේ නැහැ අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝයි නුවණක් ඇති බ්‍රාහ්මණෙක් බ්‍රාහ්මණෙක් මේ මනසට කවදාකවත් උබනොදකින් කියන්නේ නැහැ මොකද මෙයා අග්‍ර කුසලයේ කරලා තිනවා සතෙක් නොමර ඉඳලා තිනවා හොරකමක් නොකර ඉඳලා තිනවා ඉතින් ඒ වගේ සීලයකත් පිළිහිටලා එයා තව අබේ දානයක් දෙනවා කියලා හිතමු සීල කියන්නේ තනි ක්‍රම අබේ දානයක් හොරකම් නොකර සිටීමෙන් කාමීත්‍යාචාරය නොකර සිටීමෙන් බොරු කේලම නැතුව සිටීමෙන් මදේට ප්‍රමාදයට හේතුන මත්පැන් පාවිච්චි නොකර සිටීමෙන් ලෝකයාට බය නොදීමක්. ඒකට අපිට අබේ ලැබෙනවා. අපි ඕන දැනකට වික්තව යනවා රාජ සභාවකට ශ්‍රමණ සභාවකට බ්‍රහ්ම සභාවකට දේව සභාවකට ප්‍රඥා සභාවකට වික්තව ගිහිල්ලා කතා කරනවා අපිට මොකක්වත් තිබිලා නෙමෙයි අපි කතා කරන්නේ අපිට සීලයක් තියෙනවා ප්‍රතිබලයි බුදුචානන් අපිට උපේල දීලා තියෙනවා මේක මෙන්න මේ වික්ත ප්‍රතිබල බව නිසා මෙයාට අර විපිලිසර භාවයේ වෙනුවට මං සතෙක් මරු අයියෝ මං කරපු වැඩේ කියලා කණපින්දම් ගහනවා වෙනුවට දැන් ටික ටික ටික ටික අර අබය නිසා ශක්තියක් එන්න ගන්නවා. ඒක පුද්ගලිකව අත්විඳින්න පුළුවන් දෙයක්. අඟුලිමාල අත්විඳි ඒක තමයි. දාහක් කපලා ඊට පස්සේ බුදුජානනාංශය දුන්නට පස්සේ මේ දායාදී බ්‍රහ්ම වංශේ අන්තිමට ආවේනික දුකක් බඩදරු අම්මා කෙනෙක්ගේ ප්‍රසූත වේදනාවක් විඳ ගන්න බැරි තරම් හිත සංවේදී වුණා. ඒ වගේ චණ්ඩාශෝක රජුරන් කතාව ගත්තත් දුට්ටගාමිනී දුටුගමන කුමාරයා කතාව ගත්තත් අජාසත් කුමාරයා කතාව ගත්තත් ඒගොල්ලෝ බරපතල අපරාධකාරයෝ. ඒ නිසා මගේ යුනිවර්සිටි ගිහින් යාළුවා මට කියනවා ස්වාමීන් වහන්සේ භාවනාව හරියන්නේ සමාට මචං කියලාත් කියනවා මට භාවන ස්වාමීන් කියලා අපරාධකාරින්ට විතරමයි වගේලු මට මේ තේරෙන්නේ මේ විපස්සනාව හරියන්නේ. මං හිතන්නේ ඕගොල්ලෝ පව් කරලා තියෙනවා මදි ඕගොල්ලෝ Taman ගැන තැවි තැවි ගත කරනවා මං විතර පව් කරලා නැහැ මං ඒක නම් හොඳටම දන්නවා. ඒ කරපු කෙනාට මේ සතිය අහුණාට පස්සේ මේ ක්‍රමයට මේක අනිත් පැත්ත හැරෙවට පස්සේ ඉන සතුට මම මේ මේ දේවල් කරලා තියෙනවා. ඒක හොඳටම මම දන්නවා අස්පනාවිට මේ ජීවිතේදී. දිට්ඨ ධම්ම. ඊට පස්සේ මේ සතිමත් වෙනකොට Taman වෙන සංවේදී භාවය තමන්ගේ ඇති වෙන මේ සදාචාරාත්මක වගවීම කෙලෝරක් නැතු යනවා. හැම චිත්තක්ෂණෙම වැඩෙනවා. වැඩිලා බුදුරජාණන් වහන්සේ අහනවා යම් දවසක මේ මනසට හිතේද විශ්වාසයක් පහළ වෙනවා සතෙක් මරපු නිසා බුදුන් දැකම නිසා ධර්මය ආපු නිසා ගෝලෙක්ගෙන් බනහපු නිසා සතෙක් මරුවා නම් දන් දීපන් කිව්වා. અભේදාන දීපන් ගම් කරලා කරලා දැම්මට පිරිලා. මේ කාකුසලයක් පාදක කරගෙන මම දැන් සාසනය කරනවා. මම અભේදාන දීපු දවසට මේ මිනිස්සයා හරියට මහා කන්දක් උඩට ගිහිලා ගිරිසිකරයක් උඩට ගිහිලා හග්ගෙඩියක් අරගෙන හයියෙන් සක්නදක් නැඬුවොත් කොයි විදියට දිශාගතව දි අනුදිශාගතව එක පැතිරෙනවද ඒ වගේ අර මනුස්සයර අබේදානයේ දීපු එකේ ආනිසංස නිසා අර කරපු අකුසලයේ ගෙවිලා එයාගේ කීර්ති නාමය අනිත් පැත්ත හැරෙන්න පටන් ගන්නවා. එයාට ඒක තේරෙනවා මම එක සතෙක් මැරුවා. ඒක මං පශ්චාත්තාපයේ හිටියා. බුද්ධ ශාසනය ලැබුණා. මම තීන්දු කරා. මීට පස්සේ කරන්නේ නැහැ. හැබැයි එතනින් නතරුනේ නැහැ. ඒක අනිත් පැත්ත. අබේදානේ දෙනවා. හොරකමක් කෙරුවන දන් දෙනවා. කාම මිත්‍යාචාරය කරලා තිනවන අපි කාම වස්තුන්ට අරසාව දෙනවා. ඕන්නේ බොරු වචන හිස වචනෙන් කවුරු හරි තවන්න පෙලන්න පරස වචනේ අපි පුළුවන් තරම් උත්සාහ කරනවා නිස්සද්ද වෙන්න. එකයි කරන්න තියෙන මේ ජීවිතේ මොනවා කතා කරුවත් පව්. නිස්සද්ද වෙච්චි තරමට අරසා වෙන්න පුළුවන්. ධම්මීවා කතා හරියවා තුන්නී භාව. නිස්සද්ද වෙනකොට කට්ටේ හිතනා මේ පශ්චාත්තාප වෙලා මේ මානසික අසහනටපත් වෙලා ડિප්‍රෙෂන් නැවිලා එහෙම නැත්තම් මේ තරහ වෙලා කියලා තරහ වෙලා නෙවෙයි මේ ලෝකේ කතා කෙරුවොත් බේරෙන්න බෑ. බුලුවන් තරම් පැත්ත කරලා නිකන් යන්න. කවුරු හරි ආවත් කියනවා අපි පොඩ්ඩක් කතාව නතර කරලා ඉමු. මේ වැඩමුළුවේ ජීවත් කතාව නතර කරලා ඉමු. පුළුවන් තරම් අරස වෙලා ඉනවා. මෙන්න මේ විදිහට ගියාට පස්සේ දවසක අර සංඛ ධම වගේ සංඛ සූත්‍රය කියලා කියන්නේ ඒක නිසා හග්ගෙඩිය කරන කඳුට නැගලා පිඹිනවා වගේ තමයි තේරෙන්න පටන් කරපු අකුසල් වලට සාපේක්ෂව මම දැන් පුළුවන් තරම් ඒ ප්‍රමාණය දැනගෙන ඊට පස්සේ නොකරන්න වගේ බලා ගන්න. ඉතින් අසීමිත කාලයක් ඉස්සරහ තියෙනවනේ අපිට. බණ භාවනා කිරීම පැත්තක තියමු. අපි පවුන කිරීම කරගෙන යනවා. එහෙම නැත්නම් දානය කරගෙන යනවා. අබේ අබේ දාන. එහෙම නැත්නම් භාවනා වශයෙන් කරනවා මෛත්‍රී භාවනා කරනවා. මේ දේ කරගෙන යනකොට ඒ සංකදම මට්ටමට මැරෙන්න ඉස්සලා මේ මිනිස්සයා මේක තීරුම් ගත්තා නම් ඒ මිනිස්සයා අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙනවා. එයාට බුද්ධ ශාසනයක් නිසා. පව්කාරයට ගල් ගන්නවා වගේ හැමදාම මරපු සතා ගැන පශ්චාත්තාපෙලා හිටියානම් දිග්ගටම අකුසල සමාදාන. අද බෞද්ධයා විතර අකුසල සමාදානේ වෙන දින එකම જાතියක්වත් නැහැ. මෙතන පොඩි දෙයක් වැරදිච්චාම අර අනි ලල්ලපගේ දෙමිය ඇවිල්ලත් උට කනහනවා. මුගෙත් වැඩි උදේ ඉඳලා හැන්දෙනකම් බලන්නකෝ අප්පා මට වෙච්ච දේ. අරක උනානේ මේක උනානේ කියලා කවදාක සතියක් පිහිටන්නේ නැහැ. නිස්සද්ද භාවයක් කරන්නේ නැහැ. බණ භාවනාවක් කරන්නේ නැහැ. පශ්චාත්තාප වෙලා කුණු වෙච්ච පල් වෙච්ච වතුර කඩක් වගේ ඔහේ ඉන්නවා. ඉතින් ඕකටද බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. මේ පව්කාරයට ගල් ගහලා තෝ කාලකන්‍යා තෝ කඩප්පුලියා මේවා කියන්නේ නෙවෙයි. බුදුදහමෙන් පහළ වෙන්නේ එහෙම ඇති වෙච්ච පශ්චාත්තාපයට සාධනීය උත්තරයක් දීලා ඒ සාධනීය උත්තරේට අර පශ්චාත්තාපය කියන සංවේගය කියලා කියන්නේ සංවේගයේ සංකල්ප පැත්තක දාලා වේගයක් ගන්න. මම සතුන් මරලා තිනවා බුද්ධ බුද්ධ ශාසනයක් තියෙනවා. මට අනාගතයක් තියෙනවා. ලෝකේ අනතර සත්තු ඉන්නවා. ඒ බඩේට පත්ලා ඉන්න සතෙකුට කරදරයට පත්ලා ඉන්න හදන මම සාන්තියක් ගෙන දෙනවා. හොරකමක් කරන්න තියෙන වෙලාවට මම කද්දාගවත් කරන්නේ මම මේක වස්තු හිමියට දෙනවා. කාමීත්‍යචාර කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට කරන කරන දේ සමාදන් වෙලාට වැරද්දට සාපේක්ෂව ඉස්සරහට යන්න ගත්තොත් ඒ හැරෙන වෙලාවක් එනවා. Taman අර පව් මකලා පින මතු කරගන්න පුළුවන් වෙලාවක් එතකොට අපි බුද්ධ ශාසනය කෙරුවා වෙනවා. අපි ජීවත් වුණා වෙනවා. අපි සදාචාර සම්පන්න වුණා වෙනවා. අන්නේ පෙරලිය වෙන්න බෑ කියලා තමයි කිව්වේ 2500 ඉවර බුද්ධ ජයන්තියේ. 1956 දිග දැන් මොකක්වත් කරන්න බෑ. දැන් බුද්ධ ශාසනය උලම් බැහැලා. දැන් ඉතින් මෛත්‍රී බුද්ධ ශාසනය යන කාලේ තමයි මම ඉපදිලා තියෙන 52 56 මට ලන්තොන්ට මතකයි. දැන් ඇති 2500 ඉවරයි දැන් දැති නැති 2500 එන්නේ කියලා මේක බුද්ධ ශාසනයේ මිත් පෙට්ටියට දාලා එන ගැහුවා අපි. එන ගහලා කිව්වා අන්තිම රහතන් වහන්සේ ඉන්නේ වට්ටාරම ගිහිල්ලා වැඳලා පිට ටිකක් කරගනින්. දැන් මේ පෙට්ටියට එන ගහලා ඉවරයි මිනිහ ගෙනියලා කියලා. නමුත් එදා ඉඳලා අද දක්වා ඔය පිස්සු බයිලාව නෙවෙයි ගියේ මේ පව් සමා කරන්න පුළුවන් ක්‍රමයක්. එහෙම නැත්නම් ditta ධම්ම වේදිනී වශයෙන් පව් සමා කරන්න පුළුවන් ක්‍රමයක් අද ඉස්මතු වෙලා තියෙනවා. ඒ යන්නේ මේ භාවනාව හරහා. ඒක එන්නේ අපි හිතමු සතර සතිපට්ඨානයේ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා අපි හතරකට අපි විශේෂයෙන්ම අපේ ස්වාමීන් වහන්සේලා දාන. ඒකෙදි මේ Nissan වනේ පුගන්නන්නේ කායනුපස්සනාව පමණමයි. එහෙනම් අත්පොත් තියලා දෙන එක විතරයි අපි කරන්නේ. දොරට වඩන එක විතරයි අපි කරන්නේ. ඊට පස්සේ තම තමන්ගේ ක්‍රමයට කරගෙන යන්න. ඒක එකනගේ හැටියට. අපි හිතමු මේ සතර සත්‍යපට්ඨාන පතර සතර සම්‍යක් ප්‍රධාන වීර්යයට ගියයි කියලා අපි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල පළවෙනි ආයුධ කට්ටලයට අපි කියන්නේ සතර සතිපට්ඨානයි. ඊගාව ආයුධ කට්ටල කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. ඒකෙදි ඒකෙදි සතර සම්‍යක් ප්‍රධාන වීර්යය උගන්වන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති පදහති අපේ චිත්ත ප්‍රවෘත්ති යම් වෙලාවක අපි මූලාරම්භයක් කරන් දුන්නා නම් පිරිසිදුකමකට අපි ඊගාව චිත්තක්ෂණය දැනගන්නවා ඒක කකුසලෙන් තොරයි ඕනම කෙනෙක්ගේ ඊගාව චිත්තක්ෂණය අකුසලෙන් තොරයි ඒක අයෝනිස මනසිකාරයෙන් සෑහෙන දුරට පමා වුණාට පස්සේ තමයි අකුසල් වෙන්නේ. චිත්ත ප්‍රවෘත්ති මුල් ටික දැන් අභිධර්මයෙන් මම දන්න දෙයක් නෑ. මම අටුවාව දන්න දෙයක්වත් නෑ. මොකද මම ඒව එච්චර ගරු කරන්නේ මම මුගක් කරලා බැරි සූත්‍ර පිටේ. ඒකේ තියෙනවා වරදිනවා නම් තමා වෙන්න භවංග චලන භවංග උපච්ඡේද සම්පටිච්චන සම්තිරණ වොත්තපන කියන අවස්ථාව යනකම් අකුසල් නැහැ. භවංග චලන භවංග උපච්ඡේද සම්පටිච්චන සම්තිරණ වොත්තපණෙන් එහාට හිත අකුසල් වෙන්නේ ඉඳී තියෙනවා. ව්‍යවස්ථාපිත වෙනවා. යෝජනා ඉස්සර උනාට පස්සේ අකුසල්. බුදුහාමුදුරන්ගේ මගේ හිතේ දෙකේම අර පළවෙනි චිත්තක්ෂණ හතරේ අකුසල් නැහැ. ඉන් එහාට අපේ ගති ලකුණු හැටියට පුරුද්ද හැටියට අපි ඒකට කරන ප්‍රතික්‍රියාව හැටියට ඒක කුසල්ලෝ අකුසල්ලෝ අව්‍යාකට වෙනවා. පළවෙනි චිත්තක්ෂණ හතරේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් ඇත්තේ නැහැ. අන්නේ අනුප්පන්න වූ අකුසල ධර්ම න උප්පාදාය. මේකත් එක්ක හැප්පිලා මේකට ප්‍රතික්‍රියා කරලා මේකෙන් අකුසල් ඇති කරගන්න නැති වෙන්න අපි එන ඕන දෙයක් බාර ගන්නවා මිසක එන දේ වේවා නොවේවා මේක හොඳයි මේක නරකයි නැතුව එන දෙයට බලනින් එකට අපි කියනවා පළවෙනි සම්‍යක් ප්‍රදන් වීර්යය කිය. ආස්වාද ප්‍රසාරයෙන් නම් හොඳයි. පිම්බීම ඇකිලෙන්න නම් හොඳයි. ආස්වාද ප්‍රසාරයට මන අපමණ පහල කරන්නත් එපා. ඒ වෙනුවට එන බිම්බීම ඇකිලෙන්න මන අපමණ පහල කරන්නත් එපා. එතකොට එන දේ පිළිගන්න එන දේ කියන්නේ මම ඉල්ලලා ගත්ත දෙයක්වත් සුපර් මාකට් එකට ගිහලා ගත්ත දේකුත් නෙමෙයිනේ. මේක පිළිගන්නා තාක්කල් කිසිම අකුසලයක් නැහැ. මම දන්නේ ඒක පිළිගනීද කියලා. නමුත් දේශනා විලාසෙට මම මේ කියන්නේ. මගේ හිත පැමිණි දෙයට හිත යොදාගෙන ඉන්න තාක්කල් පැමිණි දෙයට අවදි තාක්කල් පැවිදි දෙයට අප්‍රමාද තාක්කල් පැවිදි දෙයට සතිමත් තාක්කල් අකුසල් නැහැ. මේ පැමිණෙන දේ මේකෙපා මේක කියන්නේ වේවා කියනකොටම මනාපමනාව පහළ වෙනවා. ඉතින් ඒක නිසා එන දේ මොන දේ හරි කමන්නේ බලාගෙන ඉන්න පුළුවන් තරම් අපි සතිය දියුණු කරා නම් ඒ යෝගාවචරයට වැටහුනොත් අපි ඒ සඳහා අරමුණක් ඉස්සරහින් තියාගෙන. ඒ අරමුණ උදාසීන අරමුණක් වෙන්න. හුස්ම කියන්නේ උදාසීන අරමුණක්. උද්ද කියන්නේ උදාසීන හුස්ම කියන්නේ නැවත නැවතත් අපිට ලැබෙන අරමුණක්. හුස්ම කියලා කියන්නේ පණ ඇති ඕන කෙනෙක්ගේ අරමුණ. අපි මේකට හිත දැම්මයි කියලා හුස්මට කවදාකවත් රාගයක් උපදින්නේ නැහැ නේ. හුස්මට කවදාකවත් ද්වේෂයක් උපදින්නෙත් නැහැ නේ. හුස්ම එනකොට හුස්ම තියෙනවා කියලා දන්නවනම් කාදාකර් නිදිමතක් එන්නේ නැහෙනි. හුස්ම තියෙනකොට දන්නවනම් උද්දච්ච කුක්කුච්ච දෙක නැහෙනි අතීත පශ්චාත්තාවපයක් හෝ අනාගත සැලසුමක් නැහෙනි. මේ ආස්වාසේ ආස්වාසේ කියලා දන්න ප්‍රසවාසේ නෙවෙයි කියලා දන්නවනම් විචිකිච්ඡාවක් නැහෙනි. ආස්වාසේලයි ප්‍රසවාසේ නෙවෙයි කියලා දන්නවා. ප්‍රසවාසේ නෙවෙයි ආස්වාසේ නෙවෙයි කියලා දන්නවා. වම තියෙනකොට දකුණු නෙවෙයි කියලා දන්නවා. එහෙමනම් විචිකිච්ඡාවකුත් නැහෙනි. නීවරණ පහම නැහෙනි. මෙන්න මේ චිත්ත ප්‍රවෘතිය අපිට පවත්වාගෙන යන්න පුළුවන් එකක්. එක චිත්තක්ෂණයක්. කඩාගෙන ගියා වගේ. එහෙම නැත්නම් අපි පළවෙනි වතාවට අත්දකිනවා මේ මනුස්ස ජීවිතේම කරන ලද අනන්ත අප්‍රමාණ මෝහ පටල තියේදී එක චිත්තක්ෂණයක් රින්සෝ දාලා හේදුවා වගේ සන්ලයිට් දාලා හේදුවා වගේ මැෂින් එකට දාලා හේදුවා වගේ එක චිත්තක්ෂණයක් හදාගන්න. හදාගත්තට පස්සේ අපිට තේරෙනවා මිච්ඡර මෝහපට තිබුණු මට මේ බුදුහාමුදුර කෙනෙක් පහළ වෙලා අවුරුදු 2600කට පස්සේ මට පුළුවන් ඌ අස්සෙන් එක ඇහිදලක් අස්සෙන් මට දැක්කන්න පුළුවන් පිරිසුදු චිත්තක්ෂණය. මේක සක්විතර දෙකමට වැඩි වැඩි. මේක දිගට කරගෙන යනකොට පුදුමාකාර ගැම්මක් ගන්නවා. මට පුළුවන් මේකට කියන හැකි සංඥාව කියලා. සක්කෝගය. මේක පුරුදු කරගෙන යනකොට අපි කියනවා අද්දුම ලන්සුවෙන් පළවෙනි සම්‍යප්පදන් වීර්ය හැක්කක් බව. කරන්න පුළුවන් කියන එක කර බැලූ ඥානයක් එන්න පටන් ගන්නවා. අද්දුට ප්‍රත්‍යක්ෂයක් එනවා. මේක නෙවෙයි සංඝ සූත්‍රයේ සම්බන්ධ වෙන්නේ ඊකාවේක. uppannānaṁ pāpakānaṁ akusalānaṁ dhammānaṁ පහානාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාති පදා මේක කොහොමද විස්තර කරන්නේ කරගෙන යන ප්‍රවාහය හරහා දැන් අපි භාවනා මේ විදිහට එක හුස්ම දෙක තුනක් එක දිගට කරන ගියා පිම්බීමක් ඇකිලීමක් බලාගෙන ගියා සක්මණේදී පැය පියවර තුන හතරක් ගියා ඔන්න ගියාට පස්සේ දැක දැක දැන දැන හිත යනව පාපාරමුණකට රූපයක් බලන්න යනවා සද්දයක් අහන්න යනවා වේදනාවකට යනවා හිතවිල්ලකට යනවා දැන් මේ යෝගාවචරය ඉන්නේ දැන් දෙවන් සන්ධියක තනි පෙතේ නෙවෙයි මූල කර්මත්තානේ නෙවෙයි මූල කර්මතට යන්න ගිහලා ඒක සාර්ථක වෙලා ටිකක් යනවා වැටෙනවා උහුම යන කෙනා දැන් ඉන්නවා අතුරු අරමුණක දැන් මෙයා හොඳට දන්නවා මම ඉන්න ඕනේ ආනපාන හැබැයි ඉන්නේ සද්දෙක එහෙම නැත්නම් ඉන්නේ වේදනාව ඉන්නේ හිතවිල්ල කියලා මෙයාට මේක සරති කියන විදිහට මේක සිහි කරන්න පුළුවන් නම් මම ඉන්න ඕනේ මෙතන ඉන්නේ මෙතන කියලා එහෙනම් එයා පළවෙනි සාර්ථක පියවර තිබ්බ සරති. මම දන්නවා මගේ හිත දැන් ඉන්නේ ගෝචර අජ්‍යත්ත භූමියේ නෙවෙයි. හැබැයි ගෝචර අජ්‍යත්ත භූමියේ දිදුල දිදුල ළඟ තියෙනවා. හැබැයි මම ඉන්නේ මෙතන. ඊට පස්සේ මේකට පශ්චාත්තාප නොවි අර සතෙක් මරපේක නැද්ද කිමිතරම් මං සතෙක් මරුණේ අනේ සතෙක් මරුණේ අනේ සතෙක් මරුණේ මං අපාය තමයි යන්නේ කිය කිය ඒකම කරන්න කියලා අපාය යනවා වගේ මේ වෙච්ච හිත පිට පොට යෑම දැනගෙන සරති විවරති මේ මම හිතලා කරපු එකක් නෙවෙයි මගේ හිත නික්ලේශී අරමුණක තියෙද්දි මොකද්ද කර්මජ හේතුවකට චිත්තජ හේතුවකට උතුජ හේතුවකට ආහාරජ හේතුවකට හිත ගියා පාරෙන් පිට මං පශ්චාත්තාප වෙන්නේ මොකද මේ හිතලා කරපු එකක් නෙවෙයි හිතලා කෙරුවා නම් වෙන කතාවක් හිත පිට ගිය නිසා යා විවරණය කරලා බලනවා මං වාගේ මේ වගේ සීලක සමාදන් වෙලා භාවනාවක් ටිකක් කරලා ඉන්න මේ හිත මේ තරම්ම පැදුරට තොරා පැනලා යනවා නම් අපි භාවනා කරන්න ඉස්සෙල්ලා සති ඉගෙන ගන්න ඉස්සෙල්ලා මහාන වෙන්න ඉස්සෙල්ලා ගත කරපු ජීවිතවල මේ වගේ පිටපොට ගිය ගානේ ටොං ගානෙන් අල්ලන්න බෑනේ. ඒ නිසා මම දැන් දන්නවා මගේ හිතේ තියෙන්නේ එළිය හැබැයි ඒකට පශ්චාත්තාප වෙන්නේ විවරති. හොඳට විවරණය කරලා බලනවා මේක මම හිතලා ගිය ගමනක්ද නැත්නම් කාගේ න්‍යාය පත්‍රයටද මේ ගිහිලා තියෙන්නේ කියලා. බැලුවොත් පේනවා අපි 16යි අපි බත් බැලයෝ අපි කාමරාජිනීගේ කාමරාජධානියේ බැලයෝ නාස්ලනු ඇදගෙන ඇදගෙන යන්න පටන් ගත්තාම ගිහිල්ලා මඟට ගියාම තමයි අපි දාන්නේ. මේක පශ්චාත්තාප වීම හරහා තමයි අර සංක සූත්‍රයේ වගේ මේක මම කර දෙයක් කියලා පශ්චාත්තාප වුණොත් අනිවාර්යයෙන්ම ගෙවන්න වෙනවා. කර්ම රැස් වෙනවා. රැස් වෙන්නේ පශ්චාත්තාපයට. රැස් වෙන්නේ අමනාපයට. රැස් වෙන්නේ මේකට ඇතුළේ හිත දෙන එකට. නෑ මම බුද්ධ ශාසනයක් කරන්නේ මම හිතලා ගියා නෙවෙයි මම දැන් ගිය බව දන්නෝ විවරණය කරගත්තා උත්තානි කරෝති මේක හොන්දටම උරගාලා කළු කළු පිරි මැදලා කියනවා මම හිතලා කරපු එකක් නෙවෙයි ඒ හිතේ තියෙන ජඩකමට මේක ඇදලා ගියා මම මේක ආපහු හිතපදන්න ගන්න ඕන පශ්චාත්තාප වුණොත් කොරස් කටේවත් අත දාගන්න බැරි අර තියෙන අංජබජල් වෙනුවට ඔක්කොම අවුල් වෙලා යනවා. ඒ වෙනුවට මේක හොඳට දැනගෙන ආපහු සැරයක් අරමුණට ගෙනත් තිබ්බයි කියලා කියමු. එතකොට ආයෙ සැරයක් අර සද්දට වේදනාවට හිතවිලට ගියේ හිත බොහෝම තොටිල්ලෙන් පැනපු බබා ආපහු ගෙනලා තොටිල්ලේ තියෙන අම්මා කෙනෙක් වගේ ආපහු ගෙලා ආස්වාසයෙන් ඉන්නකොට කියන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට මෙන්න මේ විදිහට රස්ත්‍යාස වෙලා ආවට පස්සේ මට ආස්වාසිය වැටුනේ මෙහිමයි. ප්‍රසවාසය වැටුනේ මෙහිමයි. ඒක යනකොට තිබුණ සාන්ත ගතියමද තිබුණේ නැත්නම් ඇවිස්සිලාද තිබුණේ මට කොච්චර පහසුවෙන් අඩු ප්‍රයත්නයකින් අනායාසයෙන්ම අරමුණට ගේන්න පුළුවන්ද කියන එක කියන්න පුළුවන් නම් ඒකට දේශේති කියලා බුදුරජාණන්සේ වචනක් දෙනවා. ඒක නිසා පිටපොට ගිය හිත සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා ආපව ආවනම් වෙන්ච වෙන්න තියෙන අකුසල් සේරම අවශ්‍ය වෙනවා. පිට ගියාට පශ්චාත්තාප වෙලත් නැහැ. කළ යුතු උපක්‍රමයක් දාන්නවා සරණේ ආයුතු තැනක් තියෙනවා සරණ ගිහිල්ලක් තියෙනවා අරමුණත් ලස්සනට විස්තර කරනවා නම් ඒ කෙනාට මුල මැද අග තුනේම සතිය තියෙනවා ඒ නිසා එතනම ditta ධම්ම වේදිනිය වතෙන් එන්න තිබුණ අකුසල කර්මයක් අහෝසි කරන්න පුළුවන්. මේකේ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ හිත පිට යන්නේ ඉස්සල්ලත් සතිය නම් හිත පිට ගියාට පස්සේ සතිය නම් අතරමැද කොටසේ පවු නැහැ. අතරමැද කොටසේ පවු කළු ලෑල්ල චෝක් කෑල්ලකින් ලියලා කොට්ටකින් මකලා දැම්මා වගේ. පැන්සලකින් ලියලා රබර් ඉරේසර් කෑල්ලකින් මකලා දැම්මා වගේ. වෙච්ච මේ පුංචි ජයග්‍රහණේ මතුවෙන්න ඉඩ තියෙන අකුසලය ද්වේෂ නොකර පශ්චාත්තාප නොවි මම භාවනා කරන ලද කෙනෙක් මම දන්නවා යන්න ඕනේ තැන මම ওই ටිසලත් වරද්දාගෙන තියෙනවා ඉස්සර නම් පශ්චාත්තාප වුණා දැන් පශ්චාත්තාප වෙන්නේ මම මගේ මූලික මානසික ශක්තිය යොදවලා අප වරමුට ගෙනත් දාලා එතන එනකොට කවදා හරි හිතනද අනේ හිත ගැළඹිලා නැහැ ආනපාන තිබුණ විදියටම තියෙනවා කෙලෙසිලා නම් හිත ආනපනය විශ්සිලා තියෙයි අපිට කොච්චර කල්යයිද හිත පිට ගිහිල්ලා ආපහු ගෙනාවට පස්සේ gedara දාලා ගිය මූල කර්මස්ථානේ ඇවිස්සලා නැහැ ඒක එහෙමම තියෙනවා කියන එක ආඩම්බරේ වාර්තාගත කරන්න පුළුවන් නම් මුළු භාවනා ජීවිතේම ප්‍රතිපදායම 150ක් ඉවරයි. මේක නොවෙනව නෙවෙයි. මේ ඉන්න හැම කෙනෙක්ටම සිද්ධ වෙනවා. මොකද කවදාකවත් මේකයි කමඨාන් සුද්ධ කෙරණයි කියලා කියන්නේ. මේකයි මම කියන්නේ ඔබට කියපුවා කියලා වැඩක් නැහැ. කොච්චර දෝ පිට යනවා. නමුත් කීයක් අපිට පිට ගිය අවස්ථාවලින් කීයක් කිසි ඉවසිල්ලෙන් යුක්තව නැවත ආපහු එන ගමන කියන්න පුළුවන්ද? මේ පිට ගිය හිත නැවත එන ගමනේ අද නවීන විද්‍යාවේ අවස්ථා දෙකක් අල්ලගෙන තියෙනවා. හොඳට භාවනා කරපු කෙනෙක් ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකකට දාලා මුළු ඇඟම ස්කෑන් කරන එකට දාලා එයාට කියනවා ඒ ස්කෑනර් එක ඇතුළට ගියාට පස්සේ තිරයක් තියෙන ඒ තිරේ රූප පෙන්නනවා. ඒ රූප දිහාම බලන් ඉන්නේ කියලා. ඒත් එයා භාවනා කරපු කෙනෙක් නම් ඒ අපිට කසිනයක් වගේ එකක් තිබෙනවා කියලා බලාන ඉන්නකොට මීටරින් කියවන්න පුළුවන් ඒකේ හිත වැඩ කරන හැටි ස්නායු වැඩ කරන හැටි ඉන්ටපු ගමන් සද්දයක් දෙනවා මේ ඇතුලේ ඉන්න කෙනාට කලින් කියන්නේ නැතුව. ඒ සද්ද ගියාට පස්සේ නැවත රූපයක් බලන තැනට එන්න මොලේ මොන මොන ක්‍රියාකාරකම් වෙන්නේද කියලා බලනකොට රිචඩ් ඩේවිඩ්සන් මහත්තයා ලියලා තියෙන පොතේ ලියලා තියෙනවා ඒ කට්ටිය අවස්ථා දෙකක් දැනලා තිනවා එකක් දැනගන්නවා මට දීපු උපදේශේ නෙවෙයි මං හිටියේ මම ඉන්නේ සද්දෙක දෙක මම ඉඳලා ආපහු මට ඕනනම් එන්න පුළුවන් රූපෙට මං ආවා ඉතින් ඒක ස්නායු විද්‍යාවේ මොලේ විශාල සොයා ගැනීම අපේ බුදුහාමුදුරුව අවස්ථා හතරක් දැකලා තියෙන අවුරුදු 2600 කට ඉස්සෙල්ලා අපේ ගෝලයෝ එක්කෙනෙක්වත් දන්නේ අපි ඔක්කොම ත්‍රිපිටකය දන්න ඔක්කොම දන්නවා කියලා තියෙනවා මේක විනය පොතේ සඳහන් කරනවා ආපත්‍යක් සිද්ධ වෙච්චාම ආපත්‍ය දේශනා කරන්න හැටි. ඒකම සූත්‍ර පිටකයට අවේ සඳහන් කරලා තියෙනවා. ඒකෙන් කියනවා බුදුරජාණන් වහන්සේ අපේ හිත ප්‍රകൃතියෙන් පව කරන්න කැමති නෑ. අපේ හිත ප්‍රകൃතියෙන් හොඳයි. අපි ඒක දන්නේ නැතුව අර කරන පුංචි අකුසල් ටිකටම කතා කර කර ඒකම සමාදන් වෙවි කන පින්දම් ගහ ගහ පශ්චාත්තාව වෙවි ඉන්නේ අර කලබලයකදී සතිය පිහිටීම කියන කර්මාන්තේ කරලා විශ්වාසයක් හිතට අරගෙන නැහැ ඒ කියන්නේ නූපන්න කුසල් නොයිපද වීමේ කර්මාන්තය හරහා යම් විශ්වාසයක් ඇති කරගන්න. ඒ කිය හැමදාම අනේ මං වගේ කාලකන්ණියෙක් කොච්චර කෙරුවත් පව් සිද්ධ වෙනවනේ කියලා අර පව් සමාදන් වෙවි ඉන්නවා. කවදා හෝ සතිය කියන්නේ සෝබන ලස්සන දෙයක් ඕනම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. විවේක තැන්න කියලා ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දැනගෙන ඉන්න. ආශ්වාස කරනකොට ආශ්වාස බව දැනගන්න. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න. මේක කොච්චර වෙලා ඉන්න පුළුවන්ද බලන්න. අන්න ඒ ඒ පන්නරේ දියාගත්ත කෙනෙකුට එහෙම දෙදී හිට පිට යන්න අරින්න කියලා නෙවෙයි සිද්ධ වෙන වෙලාවක ගිය තැන ඉඳලා ආපහු එන්න පුළුවන් ද කියලා අර කැටකිරිලි පැටිය අරගෙන ගියාට පස්සේ ඌ කියනවා මේක කාගේවත් දෝෂයක් නෙවෙයි මගේම දෝෂි. අම්මා කියපු දේ යවුවනම් මට වෙන්නේ නැහැ. ඒ වගේ හිත පිට කියලා ආයි කිව්වනම් ඒව මේ මට දීලා තිබුණ ආරක්ෂක භූමියක් කෝච රාජ්‍යත් අරමුණක් හිත පිට ගියා නම් එහෙනම් බෙදාන කාපම් පරිපූර්ණ කාටවත් දොස් කියන්න එපා. මගේම දෝෂේ කියලා අර උත්තානි විවරති දේශේ උත්තානි කරොත් කියන විදිහට ආවනම් එයාට තේරෙනවා එහෙමනම් තව දුරටත් ඔය ප්‍රමාද වෙන්න එපා. හැකි ඉක්මනට අවිලා අර පිවිතුරු භූමියේ පදිංචි වෙන්න. මොකද්ද බාධාව තියෙන්නේ? වැරදි තැන ඉඳගෙන වැරදි තැන දැනගෙන වැරදි තැනට පශ්චාත්තාප නොවී ඉන්න කෙනාට නැවත තමන් ඉඳගෙන ඉන්න බව දැනගන්න මොකක්වත් බාධාවක් නැහැ. මායයටවත් බාධා කරන. ඒතර සතිය මාර බලවේග සියල්ලටම වැඩිය බලවත්. සියලු අකුසල් මකන. ඒ නිසා බුදුජානන්සේ හිම හිමවන්ත සූත්‍රයේදී කියනවා එවැනි හිතකට හිමවන්ත පර්වතේ දෙකට බලන්න පුළුවන් මානි මේ තුච්ච අවිද්‍යාව ගැන කුමන කතාවද කියන. ඒක දිනු කරගන්න ඕනේ පෞසිද්ධ වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. එච්චර පව් තියෙන මට සතුටුමත් වෙන්න පුළුවන්. ඒ සතුටුමත් වෙන විතරක් නෙවෙයි. අර කඩප්පුලිකමට හිත පිට ගියාට පිට ගිය තැනේදීම අල්ලනවා. කනගාටු වෙන්නේ නැහැ. ආපහු හිමීට ගෙනල්ලා අරමුණේ තියෙනවා. ආයෙ යනවා. ආයෙ ගෙනත් තියෙනවා. මේ යන්න යන්න යන්න අවස්ථාවක් ලැබෙනවා අපිට ගෙනත් යන්න. ඒක නිසා දක්ෂකම තියෙන්නේ පිට ගිය දේ ආපහු ගන්න එක. සචේ උපද්දති කෝදං රතං භන්තං වධාරේ තමහං සාරතින් බ්‍රූමි රශ්මික් ගාවෝ ඊතරෝ ජනා බුදුජානන්සේ කියනවා පාරක් දිගේ අස්වකරත්තක් අරගෙන එන මිනිස්සෙක් දැන් පෙරලෙන්න හදනවා පාරෙන් පිටපොන්ට යන්න හදනවා බ්‍රහාන්ත රතයක් බාටපත් වෙනවා ගාහනට පාර යනව නෙවෙයි බ්‍රහාන්ත රතයක් පෙරලෙන්නේ නැති වෙන්න ආරස්සා කරන මිනිහට මම රතාචාර්ය කියනවා නැත්තම් නිකන් හරකුන්ගේ එහෙම නැත්නම් අස්සයන්ගේ රේන්ස් ලණ්ඩු වල්ලන්නේ හිටියට ඒක මැට්ටා. ඒක ලණු වල්ලන්න තෝඹු වල්ලන්න විතරයි දන්නේ රතය අසුරන දන්නේ නැහැ. ඒක නිසා ඔය දේ අපිට වෙන්නේ නැහැ අපි ගිහි ගියෝ ඉඳගෙන ගෑනු දරුවෝ රැකගෙන බිස්නස් කර කර ඉන්න රෝ කරන්න වෙලාවක් නැහැ අපිට. අපි දැන් පාර දෙනවා. දීලා පාරෙන් පිට පයින් හැටි බලනවා. බලන වෙලාවේදී නැවත පාරෙන් පිට යන්න දෙන්නේ නැතුව රතේ පාරට ගන්න පුළුවන් නම් බුදුන් අපිට සාරති කියන නම කියනවා. එයා රතාචාර්ය කෙනෙක්. පිටපයින්කොට ආපහු ගන්න ක්‍රම ඒකේ බ්‍රහාන්ත රතයක් ගැන සරුවත් chance සඳහන් කරන්නේ. අපේ හිත අපේ පිවිතුරු පාරෙන් පිට පැනලා. ඒ කියන්නේ රතේ අපේ වාහනේ ස්කිඩ් කරනවා දැන්. බ්‍රේක් නැහැ කඩාගෙන යන වෙලාවේ. බ්‍රේක් පාගගෙන ඉන්න නරකයි. කඩ කඩ බ්‍රේක් ගන්න. නැත්තම් ස්ලිප් කරනවා වාහනේ. නැත්නම් ඇතුළේ ඉන්න කට්ටියත් ඉවරයි වාහනේත් ඉවරයි. ඉතින් ඒ වෙලාවේදී අපිට උගන්වන්න පුළුවන් ද කාට හරි ඩ්‍රයිවිං ලයිසන් දෙනකොට වාහනයක් ඇදලා යනකොට ස්ලිප් වෙනකොට කඩ කඩ බ්‍රේක් ගන්න හැටි කවදාකවත් කියලා දෙන්න බෑ. ඒකෙදි කරේ ඒක කරලම පුරුදු වෙන්න ඕන. ඒක නිසා අපි භාවනා ගමනක යනකොට අපි දැනගන්න ඕනේ කම්මස්ස කෝමි ධම්මයා කම්දායදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ. මේ වගේ වෙලාවක මගේ හිත පතේන් පිටපැනපු වෙලාවක මේකට ප්‍රතික්‍රියා කිරීමේ සාපේ තමයි සංසාරේ කියන්නේ. හිත පිට යම වෙලාවක ඒකට ප්‍රතික්‍රියා කරපුව ගමන් අපි මාරාවේශ වෙනවා. අපි ඒ කරපු මිනිහට බයිනවා බ්‍රේක් නැහැ කියලා ගෑ ගහනවා පිටිපස්සේ ඉන්න මිනිසුන්ට බනිනවා මොනව කරත් තීරම අනාතයි සංසාරේ බය නැතුව අපිට ජීවත් වෙන්න මේක පිට යන එක ස්වභාවේ මේක කොච්චරක් අපිට මේ අනුන්ට දොස් කියන්නන්නත් එපා වැරදි කරපු මනුස්සයාගේ ජාතක හොයන්න යන්නත් එපා. Taman ගැන දෙස් දී ගන්නත් එපා. දැන් කල යුත්ත කල්පනා කරලා වාහනේ බේරගත්තොත් පිට ගියේදී වෙච්ච වැරද්ද ඒ වෙච්චාවයි. මන්ට නැවත කොච්චර ගන්න පුළුවන්ද කියලා බැලුවොත් අපි ඔක්කොටම සමාන කුසලතාවයක් තියෙනවා. හැම දිනාටම සමාන භව සම්පත්තියක් තියෙනවා. කවදාවත් වැඩ අරගෙන අපේ මොළයේ ওই පැත්ත. අපි කරදරයක් වෙච්චාම දොස්තර ගාවට දුවනවා. නීතිඥ ගාවට යනවා. බැංකුවක් ගාවට යනවා. උපදෙස් දෙන කෙනෙක් ගාවට යනවා. ওই ගම්මැද්දක් තිබුණලු කැලේ පරණ වටේට ගෙවල් ටික හදලා මැද මැද මිදුල හදාගෙන ඉතින් ඒ ගෙවල් ටිකත් එක්කම හරක් වැටක් ඊට පස්සේ එළුව ඊට පස්සේ කුකුළු ඉතින් අම්මු කරගෙන යන ගමරාලක් තිනවා ඉතින් මිනිස්සු දවල් වරුවේ හේන් කොටනවා ගෑනු බත්තු වෙනවා නමුත් එදා ගමරාලට මොකක් හරි ආසාවක් හිතලා වයිෆ් එක ඉන්න හිතිලා ගෙදර ඉඳලා තියෙනවා. එක එක්කත් පිරිමි නැතිලු. ඉතින් දෙන්න ඔහොම කාරිය කතා කරගෙන ඉන්නකොට මේ පොල්ලතුගෙට ගිනි ගත්තා. ගමරාලට වැඩේ තියෙන්නේ කාට හරි කතා කරන එකනේ පිරිමි කෙනෙක් නැද්දෝ වරෙල්ලා පිරිමි කෙනෙක් වරෙල්ලා පිරිමි කෙනෙක් වරෙල්ලා කියලා කෑ ගහනවලු මැද මිදුලට ගිහලා ගෑණි කිව්ලේ ඇයි වියෝදේ උඹත් පිරිමියෙක් නේ කියලා. හැබැයි නේන්නම් ගෑණිය මට මතක නැතුණානේ කියලා බහලෙට නැගලා නිවාගත්තලු. අපිට මතක් වෙන්නේ අපිට පිරිමි බව අපිට පේන මේ වටේ ඉන්න උපදේශක පන්තියේ තියෙන ඒගොල්ලෝ ඇවිල්ලා කරන්න ඕනේ එක එක්කත් ඉන්නේ අපේ සුභසිද්ධි සඳහා නෙවෙයි. කැසපට ගහ ගන්න නගින්න වහලෙදි මහ ගන්න. ඔය ගෑණි කියනකන් ඉන්න ඕනේ ඇයි මිනිහ උඹත් පිරිමියෙක් නේ කියලා. හැබැයි ගෑන්ට ස්තුති කළා තිනා හැබැයි යෝධිය ඇත්තේ බලපංකෝ යෝධිය මට මතක් වුණේ උඹ කිව්වට පස්සේ තමයි කියලා. අපිට කරගන්න පුළුවන් ලක්ෂයක් වැඩ අපි කොන්තරත් බාර දීලා. බුදුරජාණන් අවුරුදු 20ක් හිටියේ උපස්ථායකෙක් නැතුව. ස්ත්‍රී උපස්ථායකෙක් නැමේ රජකුමාරෙක් මේ බුදු වෙච්ච කෙනෙක්. දැන් අපිට බලන්න කැපකාරයෙක් නැතුවත් මොකද වෙන්නේ කියලා. ඉන්න කැපකාරයට වයින්. අරු මේමයි මේ මූණයි. ඉතින් උඹත් බිරිමේක් නෙඹ කැතපට ගහලා ගිල නිවා ගනින් කෝක ඉවරනේ. ඒ වගේ හිත පිට ගිය වෙලාවේ යදලා වැඩක් නැහැ. කරබපින් ගැන කතා කරලා වැඩක් නැහැ. මෛත්‍රී බුදුහාමන කරනකට දැන් මෙච්චරක් වැඩිලා තියෙනවා. කරුණා කරලා අපව ගන්න. එකක් හරි ගිය වෙලාවක් හිතන්න. පරෝපදේශ රහිතව කාගවත් අනුකම්පාවක් නැතුව පිට ගියේ හිත මම ගෙනත් තිබ්බා. මේක විතරක් ලියන්න කමටහන් සුද්ධ කරන වෙලාවේ මුළු සභාවටම සාන්තියක්. ඒක නිසා හිත පිට යන්න කලිමුත් සතියේ නම් හිත ගියාට පස්සේ සතියේ නම් අතරමැද කෑල්ලේ අකුසල් නැහැ. ඊට පස්සේ ඒක වැඩි කරා. එනේන එක වෙලාවේ පැන්සලෙන් ලියනවා රබර් කැල්ලෙන් මකනවා. චෝක් වලින් ලියනවා කොට්ටෙන් මකලා ගන්නවා. අන්න ඒක ඉගෙන ගත්තට පස්සේ තේරෙනවා ඔන්න බුද්ධ ශාසනය. අපි මෙතෙක් කල සිදුවෙච්ච අකුසල් සේරම මල්ලේ දාගෙන පශ්චාත්තාප වෙවි තැවි තැවි හිටියා. දැන් නෑ. දැන් වෙනකොට දැනගන්නවා නොවෙන්න කටයුතු කරනවා. ඒ වුණත් මේ අකුසල් වල තියෙන පාහරකම නොකෑමන දහවදුරා ගතිය අර පිරිසිදු ගේටත් දෙතත් ඇවිල්ලා වැටෙනවා. හැබැයි ඒක නොවුනොත් අපිට පරිශන කරන්න බෑ. මේ ආර්ය පරිශනය කරන්න බෑ. ඒ නිසා පිට ගියේ හිත නැවත ගෙනත් තිබ්බනම් එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ අකුසලයක් වශයෙන් හිත පිට යන්නේ පරණ කරපු කර්මයක් වෙන්න ඉඩ තියෙනවා. චිත්තජ හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. ආහාරජ හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. උතුජ හේතුවක් වෙන්න බලා ඕක හොයන්න යන්න එපා. පුළුවන් තරම් ආපෝ ගේන හැටි බලන්න. ඉතින් ඒක කියනකොට පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ කියනවා ඒක කල්පනා කරලා බලනකොට සමහරට තේරෙයි මට මේ විදිහට හිතට කාම අදහස් රාග අදහස් එන්නේ මම අධික ප්‍රෝටීන් ආහාර ගත්තා නම් කට පරිස්සම් කරගනි. ආහාර නිසා ගොඩාක් අපිට එනෝ කාම හිතවිලි එනවා. මේ මෙහෙම කියනවා. මම දන්නවා මම බැනුම් අහනවා කියලා මේ කියලා. අපි Brahmacharyaට පොරොන්දු වෙලා මේ පැවිද්දු එහෙම නැත්නම් මේ ගිය ඇත්තෝ මේ වැඩමුළුවට Brahmachariයට පොරොන්දු වෙලා අපි කාන්තාවන් සමග හෝ කාන්තාන් පුරුෂයන් සමග තියෙන මේ සම්බන්ධය නැති කරපු ගමන් අපි කාම කෑම ආසාව වැඩි වෙනවා කාම ආසාව යනකොටම කාම ආසාව ගැනීමලා කෑම ආසාව අපම දායකයෝ මාළු 32ක් සහිතව විශාල බන්දේසියක් ගෙනත් තිනවා රස කැවිලි අපූල් දෝසී උඳු වැලුයි කෙලපන් අම්මා. ඇදලා අරපුවාම අද ඉන්න සංඛ්‍යාවෙන් 140කට විතර දී වැඩියා. අර කාමයේ යටපත් කරනකොට කෑමට ආසාවේ එන එක ස්වභාවයක්. මිනිස්සුත් දෙන දෙයියෝකට දාගෙන දෙනවා වගේ ගෙනල්ලා පූජා කරනවා මේක ඉතින් පුළුවන් නම් ගෙදරත් ගිහිල්ලා තියාන ටික ටික වළඳනවා. ඉතින් මේක දන්නවනම් මේ ආහාර හේතුවක් මේකේ තියෙන්නේ කියලා එහෙම නැත්නම් ඉතු උර්තුමේනවා. දැන් මේ තියෙන ග්‍රීෂ්ම ඍතු හරියට කියෙන් තියනවා. මොකද බඩ දනවා. මූලක් ගායි කියලා කියන්නේ. පොඩ්ඩ තද වෙනකොට තද වෙනවා. ඉතින් ඒක උඩ දැනගන්න ඕනේ මේ ළඟ ඉන්න මනුස්සගේ දෝෂයක් නෙමෙයි ඍතු දෝෂයක් මෙතන තියෙන්නේ කියලා. එතෙන් චිත්ත හේතුවක් මට කවුරුත් එක්ක බද්ධ වෛරයක් තියෙනවා. ඒ මත හොඳ දේ කරුවත් මට පේන්න බෑ නරක දේ එතකොට අපි දැනගන්න ඕනේ ওই මනුස්සත් එක්ක ඇතුළු කරන්න එපා. ඔය දී සනීප වෙනකම් පැත්තටලා හිටපන්. ඔය තුනටම දෙන්න බැරි නම් කර්මද චිත්ත මේ උත්තුජ චිත්ත මෙදෙම ආහාර හිතා ගන්න මේ කර්මජ කියලා. එහෙමනම් පපුවේ වතු ටිකක් ගහගෙන ඉවසන එක විතරයි කරන්න. ඉවසපම් පපුව වෙන මොනෝ කරන්නේ? ඒ සද්ද ඇති කරමනසට බැනලා හෝ ආපු වේදනාව නිසා කකුලට බැනලා හෝ කිසිම වැඩක් වෙන එක වෙන්නේ පශ්චාත්තාපේ වැඩි වෙනවා. ඒක කර්මජ හේතුවක් කියලා බලන එක ඒ පාවොක්සයිඩෝ කියනවා ප්‍රතිනිධියක් වගේ කියලා. අපිට අවශ්‍යම බේත නැත්නම් අපි ඒකට ප්‍රතිනිධියක් කරන භාවිතා කරන කස්තුරි නැත්නම් කපු ඇට පාවිච්චි කරනවා අපි. ඒ වෙනුවට එකක් ගත්ත පාවිච්චි කරා. අපි ගමන යනවා. භික්ෂුවක් දැනගන්න ඕනේ මේ කර්ම හේතුවක් වෙන්න පුළුවන්. ඒ ඉතින් වළක්වන්න බෑ ඒක එනවා. මං ඒතියෙදි මගේ මූල කර්මස්ථානේ පවත්වනවාද කියලා බලාන යන්න ගරගෙන ඒකට යෙදුනොත් ඉඳගෙන ඉන්න වෙලාවෙ නෙවෙයි අපි ගොඩක් වෙලාවට මේ කර්ම අහෝසි කරන්නේ සක්මන් කරන වෙලාවේ සහ එදිනදා ජීවිතේ වෙන්න තියෙන අකුසල් නොවීම පිණිස ඒ කෙනත් එක්ක හැප්පෙන්න යන්නෙත් නෑ අපන්නක ප්‍රතිපදාව දානවා අවිරුද්ධ ප්‍රතිපදාව. ඒ මනුස්සයා මට බයි. අසාධාරණයක් වෙනවා. ඉතින් හිතා ගන්නවා මිනිහට වයර් මාරු වෙලා වෙන්න ඇති. හැබැයි මං කියන්න ගියොත් ගැටෙනවා. ඒ වෙලාවේදී ඇස් ඇත්තේ බී කන් බීරෙක් වාගේ මේ පොට්ටෙක් වාගේ. කන් ඇත්තේ නමුත් බීරෙක් වාගේ. කොන්දපණ ඇත්තේ නමුත් කොන්දපණ නැති කෙනෙක් වාගේ. දීවැඩියා රෝගියෙක් වගේ කොන්දපැන්න නැති එකකගේ මැරිච්ච එකෙක් වගේ බේරෙන්න පුළුවන් නම් අපි කියන්නේ නෝන්ජල්කම් කියලා. නෝන්ජල් නෙවෙයි. ඒක භාවනා ජීවිතයේ තියෙන උත්කෘෂ්ඨම ක්‍රමේ මේ වයර් එකේ කරන්ට් එක වදින බව දන්නවනම් වයර් තෝ දැනගිය මං අල්ලනවා කියලා අයියෙන් කියලා ඇල්ලුවොත් වයර් එකට මොකුත් වෙන්නේ නැහැ. අල්ලන අපටයි වෙන්නේ. අන්න ඒ ටික දැනගන්න බෑ මූලික කර්මයේ සහ කර්මඵලයේ අදාහගෙන සීලයක පිළිපදලා භාවනා කරලා යම් ප්‍රමාණයක් සතිය පිහිටවලා ඊට පස්සේ එන අතුරු ආන්තරාවකදී ප්‍රතික්‍රියා නොකිරීම පශ්චාත්තාප නොවීම පමාදේ න කම්පතිටි සති බලම් පමාදේ වැටුණාට කම්ප වෙන්න එපා කොරසු කටේවත් අසදා ගන්න බැරුව බලන්න එතන ඉඳලා පරෝපදේශ රහිතව තමන් ඉන්න තැනට ගේන්න පුළුවන් නම් ඇවිල්ලා බලන්න පුළුවන් නම් මං ඉඳගෙන හිටපු විදියටම ඉඳගෙන ඉන්නවා. හිත තිබුණ විදියට හුස්ම ටික වැටෙනවා. එතෙන් තියෙන විදියට පිම්බි වැකිලි වෙනවා. ඒක තමයි සහතිකේ හිත කෙලසිලා නෑ. මේ අකුසලයෙන් හිත කෙලසන්න බෑ ප්‍රතික්‍රියා නොකරන කෙනාට. ප්‍රතික්‍රියා කරන කෙනා ඉතින් කොහොම කෙරුවත් කෙලසිලා තියෙන්නේ. ඒ නිසා අපි මේ දේවල් වලට ප්‍රතික්‍රියා නොකර වෙන දෙයකට වෙන්නැරලා මේක දිහා බලා ඉන්න කලාව පුරුදු කෙරුවොත් අපිට කවදාකවත් මේක අපේ අම්මගෙන් අහගන්න හම්බෙන්නේ නැහැ. අප්පච්චි කියලා දෙන්නෙත් නැහැ. පන්ති කාමරේ කියලා දෙන්නෙත් නැහැ. තමාට ගමේ බන්දලේ හාමුදුරු කියලා දෙන්නෙත් නැහැ. මොකද සරුවච්චන් වහන්සේ කෙනෙක් එන්නේ මේ පව්කාරින්ද ගල් ගහලා අපායට අපාය පොත ලියන්න නෙවෙයි මෙන්න මේ වගේ වැරදි වෙද්දිත් නැවත පාර හදා ගන්න පුළුවන්. ඒකට අර කරගෙන ආව ප්‍රතිපදාවේ පොඩි පීවරකට සෙල්ලක්කාරවල ඇස්ති වෙන්න හිත කෙලෙසුණාට පස්සේ පිට ගියාට පස්සේ මට පුළුවන් ද ඒක ගැන නඩු කතා කරනව වෙනුවට රතං බන්තංව දහරේ බ්‍රහාන්ත රතයක් බේර ගන්නවා වගේ අරමුණට ගේන්න පුළුවන් නම් එයාට මේ කර්මේශ කර්මඵලයේ ඇදීම හරහා පැවිද්දෙකුට ගන්න තියෙන ඉතාම සියුම් දෙයක් දැනගන්න පුළුවන් එතකොට එහෙම සංඥා වංශේ නමක් ඉන්න පරිසරයට මේක බෝ වෙන ලෙඩක් වගේ යනවා. මේක සංක්‍රාන්ත සංක්‍රමණික රෝගයක් වගේ කියලා ලොකු සංසි කියනවා. කවුරු හරි එහෙම ඉන්නවනම් ඒ ගමම සැරසෙනවා. නමුත් බුරුමේ භාෂාවෙන් කියනවා නිච්ඡං අනිච්ඡන්ති වදಂತಿ සමනා කඩ ගටම්පි බින්දේ කලහං කරොන්ති කිය. සංඝයා නිතරම දායකයන්ට කියනවලු මේ අනිත්‍යයි අප දේවල් අනිත්‍යයි අනිත්‍ය බව නම් නිට්ටයයි. ඒ නිසා මේ අනිච්චං අනිච්චං හැබැයි කැපකාරයන් කලේ කැඩිච්ච දවසේ ඌට ගහනවලු. ගටම්පි බින්දේ කලහං කරොන්ති. ඔන්න සංඝයාගේ ආදර්ශය. ඔගේ කවි පේලියක් තියෙනවා බුරුම් භාෂාවේ. මේ සංඝ ගැට නෙවෙයි සංඝ කවි. ඒක හරි අමාරුයි සිංහලට දාන්න. නිච්ඡං අනිච්ඡන්ති නිච්ඡං අනිච්ඡන්ති සමනා වදන්තේ ගටම්පි බින්දේ කලහං කරොන්ති. ඉතින් යාට තියෙනවා ගැහ ගහලා වැඩක් නැහැ. කලේ බින්දලා ඉවරයි. අර මේක කරන්නේ તો ඕක මැටි කල ගණන් ගන්න එපා. ඉතින් උංගෝදනේ කියන නෝන්ජල් කියලා. එහෙම නෝන්ජල් නොවි අපි මේ හදාගත්ත චිත්ත වීදී ඉදිරියට ගෙනියන්න බෑ. අපි මේ ගැටෙන්නේ මැටි කලයක් එක්ක. අපි රකින්න හදන්නේ සිත් సంతානි. අන්න ඒකෙදී මේ කර්ම රැස් කිරීම වළක්වන්න පුළුවන්. බුරුම සාංශේ කියන එක හරීම බොහෝම බලපතර වචනයක්. Tamanට මොනවා හරි වෙච්ච වෙලාවක ඒක පදනම් කරන අලුතෙන් කර්ම රැස් නොකරන එකනට අපි යෝගාවචරයයි කියන්නේ. විච්චික නඩු විසඳන්න ගිහිල්ලා තෝතෝ වරබල ඥාන කැති පොළොව අරගෙන කතා කරන මනසට යෝගාවචරය කියන්න බෑ. කුප්පයයි කියලා කියන්න වෙන්නේ. බුදුජානක කියන්නේ අකුප්පාමේ චේතෝ විමුක්ති. අපි යෝගාවචරයක් වෙන්නේ අසාධාරණයක් වෙනවා. කවුරු හරි ඇවිල්ලා මට කරනවා. නමුත් මම දැනගන්නවා දැන් ඔන්න හිත කලඹුණා. මේක විනිශ්චය කරන්න බෑ. මොකද හිත කලඹිලා. මම මේකෙන් අලුතෙන් කර්ම රැස්න කරගැනීම පිණිස බීරෙක් වගේ පොට්ටෙක් වගේ ඉබ්බ කට්ට ඇතුළට ගියා වගේ කුඹෝ අංගානි සගේ කලාපේ සමාදහම් බික්ක මනෝවිතක්කේ කාබලක් වෙච්ච කන් ඉබ්බ කට්ට ඇතුළට ගත්ත ASCII මනසේ ඇති වෙන මේ විතක්ක රාශිය ඇද ගන්න ඇතුළට අනිශ්චිතෝ න පරං උපට්ඨ විහෙට්ට යන්තු ඔය එකක්වත් මම කියා ගන්න එපා කාටවත් කරදර කරන්නත් එපා නිවන ළඟමයි. ඒ ඉබ්බගේ උපමා. ඒ නිසා සතිපාසලේ ළමයින්ට ගිය ගමන් අපි ඉබ්බ ඇඳලා පෙන්නනවා. කවුරු ඇවිල්ලා කෙනිට්ටුවොත් කවුරු හරි විනිට්ටුවොත් විරිට්ටුවොත් ඉබ්බ වගේ ඇද ගන්න කටු ටික ඇතුළට උඹ පරිච්ඡම්බයක්. ඉතින් මම මෙතනින් ධර්ම දේශනාව સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙක් වඩන්න මේ තපෝ ගුණ ටික ඉදිරියට ගෙනියකලා ඉදිරියේදී මේ සිදුවෙන සංසිද්ධියකදී අලුතෙන් කර්ම රැස් නොවීම පිණිස කටයුතු කිරීමෙන් අපේ ශ්‍රමණ ගුණ තව තවත් දියුණු කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා සීල දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා